අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති ඒ පමත්තා යථාමතාති සදා දිසම්පන්න බින්වත්නි අපි මේ අමිතිකල මධ්‍යස්ථානයේ මුල් කරගෙන දවස් දෙකක භාවනා වැඩ පිළිවෙලක් කරලා අවසාන අංකයේ වශයෙන් දවසේ අංක අවසාන අංකයේ වශයෙන් උත් කෙරණ ධර්ම දේශනාවටයි මේ මුල පිළිවෙත්. ඉතින් කවුරුත් දන්න පරිදි අපි ඊයේ ඉදිරිපත් කරගත්ත මාතෘකාමයි තවදුරටත් විකාශනය කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ මතක් කරගත්ත මේ ගාථායේ ප්‍රධානම තේමාව අප්‍රමාදයයි. මේ අප්‍රමාදය ਸਰවඥ දේශනාව ප්‍රතිපත්ති වශයෙන් පිටු කරලා දක්වන්න පුළුවන් එකම ධර්මතාවයේ විදිහට පෙන්වන්න පුළුවන් නිසා අපි සියලු දෙනාම අපි අපගේ ශක්ති ප්‍රමාණයේ අප්‍රමාදී වෙන්න ඕනේ සතිමත් වෙන්න ඕනේ ඒ අනිකුත් ගුණ ධර්මයන් අතර මේ සතියට අප්‍රමාදයට ප්‍රමුඛ ස්ථානෙ දෙන්න. සතිපන භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා අරුවචාන්සේ දේශනා කරන මහන්නේ මේ සතිය සමතන් හීම අවශ්‍ය වෙන දෙයක් බව මම ප්‍රකාශ කරනවා කියලා. ඒතර මේ අප්‍රමාදය ගැන සඳහන් කරනකොට කුසල රාශීති භික්කවේ වදමානෝ අප්‍රමාදයේ සම්මා වදමානෝ වදෙය්‍ය කියලා සංකීර්තියකට මානිනේ මේ කුසල මිත්‍යක් කුසල මල් මිත්‍යක් නැත්නම් රාශියක් කියලා යමකට කියනවා ඒ අප්‍රමාදයේ සඳහායි කියන්නේ කියලා මනාකොට කියනවනම් ඒ අප්‍රමාදයේ සඳහායි කිය යුත්තේ කියලා ਸਰවචනාසේ කොක්ණංගල දක්වලා තියෙනවා. ඉතින් අද දවසේ මම මේ බලාපොරොත්තු වෙන්නේ මේ අඳුනාගත් සංකල්පයක් වෙන අප්‍රමාදය ප්‍රමාදයට නොවැටීම සහ සතිය එළඹ සිටි සිහිය කියන එක ගිහි ගෙවල වල ඉන්න අමුදරුවන් රකින්න රැකී රස්සා ව්‍යාපාර කරන ඇත්තෝ කොහොමද තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන එක නිසා කියලා ගැනීම සඳහා අවස්ථා තුනකින් අප්‍රමාදී වීම ශික්ෂා තුනකින් අංග තුනකින් ශාසන තුනකින් මේක කිට්ටු කරගන්න හැටි මතක් කරගන්න. මේ සඳහා සඳහන් කරන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. නමුත් මෙතනදී පුංචි වෙනසක් පෙන්ලා දෙන්න ඕනේ. සාමාන්‍ය බෞද්ධයා මේ ගිහි ප්‍රතිපදා විස්තර කරන්නේ දාන සීල භාවනා වශයෙන් බව මේ පොඩි දරුවෝ බව දාන. නමුත් යම් කෙනෙක් භාවනාවට පෙළඹුණාට පස්සේ නැත්නම් එයා යෝගාවචරයා කියන නමට ගැළපුණාට පස්සේ සාමාන්‍ය වශයෙන් කියනනම් පැවිදි වුණාට පස්සේ අභිනිෂ්ක්‍මණය කළාට පස්සේ යාග ප්‍රතිපදාව වෙන්නේ දාන සීල භාවනා නෙවෙයි සීල සමාධි ප්‍රඥා. නිසා අප්‍රමාදයේ පටන් අරගන්නේ සීලෙන්. ඉහි ප්‍රතිපදාව දාණයෙන් පටන් අරගත්තට අප්‍රමාදයේ පටන් අරගන්නේ සීලෙන්. ඒ පටන් අරගන්න අප්‍රමාදයට කියන්නේ සීල ශික්ෂාව නැත්නම් සීල අංග නැත්නම් සීල ශාසනය කියලා සඳහන් කරනවා. අපි ජීවත් වෙන සත්ත්ව වශයෙන් මේ විශ්වයේ ජීවත් වෙන සත්තු වශයෙන් සෑම තිරසනෙක් හා සමානව බය කියන එකක් දකිනවා. මේ බය නිසායි මිනිස්සු ආයුධ හොයන්නේ. බය නිසායි මිනිස්සු දැනුම හොයන්නේ. බය නිසායි මිනිස්සු ගෙවල් හදන්නේ. මිනිස්සු බය නිසායි මිනිස්සු මේ සෑම දෙයක්ම කරන්නේ බයෙන් ත්‍රස්තව. එනිසා ලෝකයේ වැඩිම විද්‍යානුකූල නිෂ්පාදන නිපදුනේ දෙවෙනි ලෝක යුද්ධයේ. පොද පුරා පැතිරිච්ච භීෂණයක් පැතිරෙනවා. ඒ භීෂණය ඇත්තේ සෑම කෙනෙක්ම තුවක්කුව උන්දේ තුවක්කුව කටේ තියලා නිෂ්පාදන කරන්න පෙළඹීම් කරා. දුමාකාර නිෂ්පාදනාව ඉදා ඉඳලා අද දක්වාම කිසිම දියුණුවක් නැහැ. අරවම අපි එහා පැත්ත මෙහා පැත්තම තමයි පාවිච්චි කරන්නේ. ඒ තරම් බයක් ඇති වෙච්ච ගමන් මිනිස්සුන්ට පුදුමාකාර නිර්මාණශීලීත්වයක් එන බලංගා. ඒක තමයි අපි මේ මේ ප්‍රගතිය කියලා නිර්මාණ කියලා විද්‍යානුකූල සොයාගන්න කියලා හොයලා තියෙන්නේ. ඔය බයක් නැත්නම් ඊමණට එච්චර කලබලයක් නැහැ. ලද දෙයින් සතුටුලා ජීවත් වෙනවා. ඒ නිසා තිරසනාස මිනිස්ය අතර තියෙන සමාන්තර ලක්ෂණක් වශයෙන් පෙන්වන බය. මෙන්න මේ බය අපි දෙවේලේ තවනවා, දෙවේලේ දවනවා. ඉතින් මේ බයෙන් ගැලවීමක් පිළිබඳව විවිධාකාර කොම්පැනි විවිධාකාර පාච්‍ය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් ඉදිරිපත් වෙලා බය නැති කරන්න කටයුතු කරනවා. කවවම දාකත් මොනම ආකාරයකින්වත් ඒ බයේ අබ්බමල් රේණුවක වෙනසක් කරන්න බෑ. කොච්චර අපි අමුඩ ගැහුවත් කොච්චර ලෑස්තුණත් වෙන්න තියෙන දේවල් වෙනවා. එචා මිනිස්සු හරි අසරණයි, අනාථයි, දුක්ඛිතයි. මේ බය නිසා. කොටින් කියනවා නම් බටහිර මානසික විද්‍යාව අනුව සෑම මානසික රෝගයකටම පළවෙනි හේතුවට පෙන්නන්නේ බයයි. නැත්නම් ද්වේෂය. වෙදෙන්න නිකන් නියුන් සාතරේ වගේ. ඒ බය නිසා තමයි මේ සෑම මානසික රෝගයක් එන්නේ. සිංහල වේදකමේ කියනවා සියලුම රෝග වලට හේතුව අස්ථාන කෝපය කියලා. මනුෂ්‍යයන්ගේ තියෙන කායික රෝග සියලුකටම හේතුව අස්ථාන කෝපය මේ බය නිසා ඇති වෙන දෙයක්. ඉතින් මේ බය නිසායි අපි මේ මානසිකව තැවෙන්නේ, පෙලෙන්නේ. බය නිසායි අපි කායිකව තැවෙන්නේ, පෙලෙන්නේ. නැත්නම් දරා ගන්න බැරි කිසිම දෙයක් මේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ බය නැති කරන්න විදියක් නැහැ. ඒ බය ඇති වෙන්නේ Tamange දුෂ්චරිත නිසා. ඒ දුෂ්චරිත જાති පොඩි එකා බව දන්නවා. කායික දුෂ්චරිත, වාචසික දුෂ්චරිත, මනෝ දුෂ්චරිත, කායික වාචසික මානසික කියලා දුෂ්චරිත තුනක් තියෙනවා. ඉතින් මේ අප්‍රමාදයෙන් හදන කෙනාට ඉස්සල්ලාම දැනගන්න වෙනවා මේ දුෂ්චරිතයන් පිළිබඳ වගවීමක් නැත්නම් සදාචාරාත්මක වගකීමක් වගවීමක් නැත්නම් ඒ පුද්ගලයාගේ බය අයින් කරන්න පුළුවන් జగතේ මේ ලෝකයක් තියෙනවා. වෙන කෙනෙකුට බෑ කෙනෙක් දුෂ්චර්ය කරද්දී තව කෙනෙකුට බෑ ආයාරස කරන්න. ආයාරස බොහොම මතු පිට ආරසාවක් වෙන්නේ නියම වෙන්න නම් ඒ පුද්ගලයා විශ්ින් දුෂ්චර්ය සහ බය අතර ඇති සම්බන්ධතාවය දකින්න ඕනේ. අපි දුෂ්චර්ය ගනිමු සතුන් මැරීම, හොරකම් කිරීම සහ කාමීච්ඡාචාරය කියන කායික දුස්චරිත. වරුකේම් කේලම් කේම් පරිසවචන හිස් වචන කියන පාචසික දුස්චරිත ගත්තොත් අපි සතෙක් මරනවා කියන්නේ අනුන්ට බයක් දෙනවා කියන එක. මරණ බය දෙනවා. ඒ සතා නොමරා හිටුවා කියන අබය දුන්නයි. අබේ කියලා විශේෂ මොනක්වත් ඔකයක් නැහැ. බය නොදී ඉන්න එකට තමයි අබේ කියන්නේ. ඒ නිසා දානයන් අතර ශ්‍රේෂ්ඨම දානයක් තමයි අබය දානය. එතකොට සර්වඥාන්සේ බොහොම සරල සමීකරණයකින් පෙන්නනවා යම් කෙනෙක් අනුන්ට පාලනයකින්තරව බය දෙනවා සතුන් මරනවා හොරකම් කිරීමෙන් බය දෙනවා කාමීච්ඡාචාර කිරීමෙන් බය දෙනවා කියන කායික දේවල් තියෙනවනේ දුන්නොත් අපහු ලැබෙනවා කරපු දෙයට විපාක ලැබෙනවා ඒ නිසා බය නොදී සිටීම විනෝදාංශයක් කරගත්තොත් බය නොදී සිටීම ශික්ෂාවක් කරගත්තොත් බය නොදී සිටීම තමංගේ සදාචාරාත්මක වගකීම් කරගත්තොත් සතුන් නොමර හිටියොත් අපි ඒකට කියනවා අපි අභය දුන්නයි මේ සතුන්ට අපි වෙනින් බය වෙන්න තියෙන සතුන්ට අභය දුන්නා අපි වෙන අපි ඊශ්වරකම් කිරීමේ යකගේ වස්තු ආනයක් සිද්ධ වෙන තිබෙනද අනුන්ගත වගේ කියන්නේ Taman ගැන වගේ වෙලා ගන්නේ නැහැ කාමීච්ඡාචාරය කරන්නේ නැහැ මේක කියනකොට මම නිතර මතක් කරන දෙයක් තමයි අපේ අම්මගේ ලොකු මල්ලි අපේ කුඩා බණ්ඩා කියලා මාම කෙනෙක් හිටියා. හොඳ මුඩි කොණ්ඩේ වඳින පරණ කපුවෙක් වගේ මිනිහෙක්. ඉතින් මගුල් ගෙවල් වලට අෂ්ටක කියන්නේම බොහෝම දක්ෂයි. කදාවත් මසක් මාසයක් වළඳන්නේ බීමක් කරන්නේ. බොහොම නීච මිනිසයා. ඉතින් අෂ්ටක කියනවා ඒ වගේ වැඩ පොඩ්ඩක් දක්ෂයි. ඉතින් හැමදාම කමේ මගුලක් වෙච්චාම ප්‍රභූවරයෙක් විදිහට ඒ අෂ්ටක කියලා මගුල් මේෂ යුක්ත කරන්න හරියට ආරාධනා කරනවා. ඒවල නොපිරියලා ඉෂ්ටත් කරනවා. මොකද උන් දැහැරි සිල්වන්තයි. ඉතින් උන්න මඟුල් ගෙවල් වලට ගියාම හැම කෙනෙක්ම කියනවා කුඩ බණ්ඩ ඕකේ ඔය මස් මාළු කියන කහපන්. ඕකේ තියෙන හොඳ රැර බීම જાති බීමව නිකන් හම්බෙන්නේ. උඹ නිකන් ඇවිල්ලා මේ මොනවාරි අලුව කැල්ලක් කාලා එළවලු බට්ටියක් කාගෙන මොනවාරි කහපන්. ඒක කවදාකවත් මොනවාක්වත් කියන්නේ මේ සුද මඟුල් මේසේ මුලාසනේ අරගෙන ඉන්නා වෙලා කියනවලු අම්මා තමයි කිව්වේ මේ මං වෙනුවෙන් මැරෙන්න ඉන්න කුකුළු තාමත් කමේ ඇහිගෙන කකා ඉන්න එකම හරි සන්තෝෂයි. මං වෙනුවෙන් මැරෙන්න ඉන්න මාළු ටික මූදේ කොච්චර ලස්සනට පීනනවද කියන එක මට හරි සන්තෝෂයක් කියලා. මං වෙනුවෙන් මැරෙන්න ඉන්න හරක් නිදල්ලේ තනකොළ කකා ඇවිදින එක මට සන්තෝෂයි මේට වෙලී කියලා. ඉතින් උන්දගේ තියෙන මේ නිර්ාමිෂ සතුට මැරෙන කන්න තිබ්බා. මැරෙන මොහොතේ තරන්දි ස්පිතාලේ සිල් දිනාටම කතා කරලා පංචිල් සමාදන් කරවලා තමු සමාදන් වෙලා මොහොතින් පුතින් පණ ගිල්ල තියෙනවා. ඉතින් ඒ වගේ අපි දන්නවනම් අපි කාට හරි ගින්නක් ඇත්තොත් බයක් දුන්නොත් රබර් බෝලයක් ගල් පිටියකට දමලා ගැහුවොත් ආපහු පුලාපන්නාසි ඒ දින බය හා සමාන බයක් ආපහුවක් කරා පැමිණෙනවා කියන්නේ වෙනම යන්ත්‍රයක් අවශ්‍ය කරන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියන සාමාන්‍ය ධර්මතාවයට අනුව සිදි වෙනවා ඒක නිසා මේ දේ දන්න කෙනා සතෙක් මරලා සතෙකුට බය දීලා අභේදෙන්ට පමා වෙලා පස්සේ බහව බය තමයි කරා පැමිණෙනකොට මොන සාන්ති කර්මයේ කෙරුවා මොන කෙනා ඇවිල්ලා අරසා කරා හිත දන්නා තාක්කල් හෘද ශාක්ෂිය දන්නා තාක්කල් මනසට කද්දාක විශ්වාසයක් නැහැ නමුත් එතකොට හොඳටම තමයි එතකොට ආයෙ බලවන්න බුදුහාමුදුරන්වත් බැහැ ඒ නිසා ඒකට අප්‍රමාදී වෙනවයි කියලා කියන්නේ එහෙම බව දැනගෙන මේ කර්මේශා කර්මඵලය අදාහගෙන බය දුන්නොත් බය ලැබෙනවා. අබේ දුන්නොත් අබේ ලැබෙනවා කියලා සතෙක් මරලා පශ්චාත්තාප වෙනවට වැඩිය මරන්න ඉස්සර වෙලාම දැනගෙන නොමරා සිටීමට නොකලීතු නොපනත්කම් නොකිරීමට අපි කියන සීලය කියලා. සීලේදී අපි කරන්නේ කලයුත්ත කිරීම කියන චාරිත්‍රයේ පැත්ත නෙවෙයි. නොකළ යුතු නොබනස්කම් නොකිරීම කියන වාරිත්‍ර පැත්ත. මේකට කියන විරමණ සීලය කියලා. කාය කාය සතුන් මැරීමෙන් වෙන්වීම. පාණති පාණ වේරමණී විරමණය. මෙන්න මේ විරමණය සඳහා දානයේදී තරම් මුදල් පිටක් වෙන්නේ දානයේදී තරම් ලැබිය යුතු පුද්ගලෝ ගන්න යන්න ඕනෙත් නැහැ. දානයේදී තරම් මානසික වෙන්න දෙයක්වත් නැහැ. යමක් නොකර සිටීමයි කරන්නේ කරන්නේ සීලෙදී. නමුත් මේ නොකර සිටීමෙන් මේ තරම් අප්‍රමේය වූ අප්‍රමාණෝ පින්කම් කරන්න තියෙද්දී මේ අන්ධ බාල ජනතාව මෙච්චර වේදන් කරන දානේ කරන්නේ අප්‍රමාදයේ දාන්නේ නැති නිසා. බයිටි මේක අනිත් පැත්තට කියලා දෙන්න ඕනේ මොකද්ද දානේ දීලා අනුන්ගේ බඩගිනි නිවපු අනුන්ගේ පිපාස නිවපු අනුන්ට අහුවන්නා දීපු කෙනාට තමයි සතෙක් මරන්න බැරිකම ඇති වෙන්නේ. සතෙක් මැරීම අමනුෂ්‍ය ම්ලේච්ඡකයක් කියලා තේරෙන නිසා දාණයෙන් තමයි සීයට ගොඩ වෙන්නේ. ඔව් දාන සීල දෙකේ වෙනස අප්‍රමාදය අනුව තේරුම් ගත්ත කෙනා දානයෙන් කරන්න පුළුවන් ප්‍රාමාණික සීල කුසලය. ප්‍රමාණ මන් 19කට දාන දුන්නා 29කට දාන දුන්නා ලක්ෂයක් දුන්නා දෙකක් දුන්නා කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කුසලය සීලේදී අප්‍රමාණයි අනන්තයි. කරන්න පුළුවන්කම තියෙදි නොකර ඉන්නේ මේ අප්‍රමාද ධර්මයේ ධනෙ නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ කියන බය දුන්නොත් බය ලැබෙනවා, අබේ දුන්නොත් අබේ ලැබෙනවා කියලා. අබය දීව නම් සතුන් මරා සිටීම, වරකම් නොකර සිටීම, කාමීත්‍යාචාර අංශතු කාම වස්තුන් වරදවල පාවිච්චි නොකිරීම, ගුරු කේලා මිස්වචන පරිසවචන නොකිරියොත්, නොකර හිටියොත්, විරමණය වුණොත් සිල් රැක්කොත් සීලාචාර වුණොත් සීතල වුණොත් සදාචාර සම්පන්න වුණොත් බුදුහාඳුර පෙන්නන මෙලෝ වශයෙන්ම කෙනෙකුට හතරාකාර බයකින් නිදහස ලැබෙනවා කියන්නේ. මේ හතරාකාර බය පොතේ සඳහන් කරලා තියෙන්නේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. මේ මම හිතන එක ටිකක් වෙලා ගන්න කොහොඳයි කියලා. මොකද අපි එතන ඉන්නවනම් අපි ඒකට ආඩම්බර වෙන්න ඕන අපි සමාදම් වෙන්න ඕන සතුට වෙන්න. මේව නැත්තම් ඔය ඉහළ ඉහළ බම්පින්කක් කරන්න ඉස්සලා මේව සූද්ධ කරගන්න. මේක මේ මේ දේ සූද්ධ කරන්නේ නැතුව ඉහළට කරන්න බෑ. කරන ගිල්ල කනවල ෆවුන්ඩේෂන් එක පේන්නේ නැති වුණාට ෆවුන්ඩේෂන් එක හයියට නැත්තම් තට්ටු ටවල් ගහන්න බෑ. අපි දැන් කරන ගිල්ල හදවල පස්සේ ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ මොකද ඒක පොළවේ යට තියෙන්නේ. සීලයක් ඒ වගේ කරනවා. ගහක් සරුවට වැවෙනවා නම් තමයි අපි දන්නේ ගහේ මුල් පද්ධතිය හොඳයි කියලා. යම් කෙනෙක් භාවනාව වැඩෙනවා නම් ඉතින් යාගේ සීල හොඳයි. යම් ආකාරයට යම් දෙයක් කෙනෙක් භාවනා වැඩේ නැත්නම් හොඳට මතක තියාගෙන ඉන්න කොච්චර පොර දැම්මත් යට පොළොව යට තියෙන මුල් පද්ධතිය දිරලා. මොකක් හරි දුර්ලභමක් තියෙන. ඒ වගේ සීල පදනම නැතුව මොන්න තරම් ඉහළ ප්‍රතිපත්ති වරන්න ගියත් ඒක ඇලයි ඇහිදල් කෝඩකට වතර පුරවන්න වගේ. ඒ නිසා අපි මේ හතරාකාර බය දැනගන්න ඕනේ. ඒ හතරාකාර හතරාකාර බය කිසෙහි සීල ශික්ෂාව සීල වශයෙන් අප්‍රමාද වෙනකොට සීල වශයෙන් ශාසනය රකින්නකොට සීලාංග රකින්නකොට කොහොමද මේ බය නැති වෙන්නේ එහෙම නැත්නම් අද වශයෙන් කියනවනම් මේ අසහනෙ නැති වෙන්නේ කොහොමද මේ මානසික ආතතිය නැති වෙන්නේ කොහොමද මේ තරුණ අසහනෙ නැති වෙන්නේ කියලා ඉතාමත්ම සරල සමීකරණයකින් පෙන්නලා දෙනවා ඒ නිසා අපි ඉගෙන ගනිමු මොකද මේ හතරාකාර බය පළවෙනි එක තමයි අත්තානුවාද බය අත්තානුවාද බය කියන්නේ තමන්ට තමන් දෙස් දෙන ගතිය. තමන්ට තමන් ශාප කර ගන්න ගතිය. මේ තුසිල්වතා සතුන් මරලා හොරකම් කරගෙන ඉන්න මිනිස්සයා කරු වලට බයයි, විලෙට වෙනකොට බයයි, වයසට යනකොට බයයි, තනි වෙන්න බයයි. මොකද තනි වෙච්ච ගමන් කරුවල වෙච්ච ගමන් මේ මිනිසාට කරපු අපරාධ පිළිප පටන් ගන්නවා. ඉතින් මේ මිනිසා පුළුවන් තරම් බලනවා මේ අපරාධ වලින් පේනේ අසුබ දර්ශන, භයානක දර්ශන නැති වෙන්න බාහිරවර්ති වෙලා බීලා සමාජගත වෙලා ටෙලිවිෂන් බල බල පත්‍ර බල බල নানা ආකාර විදිහට බාහිර අවස්තිව ජීවත් වෙනවා. තමන්ම රවටා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කොච්චර සෙල්ලම් කරුවත් වයසට යනකොට තනි වෙනකොට පාළු තත්ත්වයට එනකොට ඉන්න බැරි තත්ත්වයකට එනවා. මේකට කියනවා අත්තානුවාද බය කියලා. තමන් තමයි දෙස්තන ගතිය. දැන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් යම් කෙනෙක් මරණයක් ඇති කරලා මිනිහක් මරලා ක්‍රිමිනල් නඩුවක් ගිහිලා අර මරණ දඬුවම නියම කරාට පස්සේ මරණ දවස් 7කට ඉඳලා කරුල කාමරේ දාන. ඉතින් ඒක ඉස්සෙල්ලා කියන්නේ මරණ කාලේ ඒ දෙලක්කාරකම් කරන කාලේ මේ මිනිස්සු හයි හයියහතේ තියෙන යකඩයා නවරියන් වගේ මිනිස්සු තමයි. නමුත් ඕනම කෙනෙක් කරුල කාමරේ දාලා දවස් 7 ඉඳලා එළියට ගන්නකොට වැලි ගෝණියක් ඇදලා ගන්නවා කියලා උගන්ඩ වෙන්නේ කිසිම ආත්මයක් ඉතුරු වෙන දවස් 7ේම රෑ නෑ දවල් නෑ බයිකට කරා. දැන් මං ඉන්නේ තව දවස් 7කින් මැරෙන්න මෙන්න මට වෙනදී. අර සෙල්ලක් කරකන්නේ. අර තියෙන ඊළඳාරි කන්නේ. අර අඳුර බෑ මොකක්වත් නැහැ. ඔය සෙල්ලක්කාරය සේරම බිම දිගේ ඇදගෙන යන්න වෙනවයි කියලා කියන පෝරකයට ගෙනියන්න වැලි ගෝණියක් වගේ. ඒ තරම් බයයි. නමුත් අපි නිකමට හිතන්න. හොඳට බණ භාවනා කරපු හොඳට විවේකයේ බලාපොරොත්තු වෙන කෙනෙක් සිල් දකිනකට කරුණ කාමරයක් කරන දවස් හතෙන් භාවනා කරලා හරි සන්තෝෂෙන් එළියට එවි උග කාලෙකින් මට විවේකයක් හම්බුණා ඉතින්. ඔව් සීලේ නැති මිනිසයාට මරදාට මාල්තෙන් දෙන්න ඕනේ කරුණ කාමල දාපුවම මරුවා සමානයි. ඒ මොකද අත්තානුවාද බය. කෑවට බීවට මොනම දුන්නත් හරියන්නේ. ඉතින් ඒක නිසා අපි මේ රවට්ටගෙන අනුන්ට දුක් දීලා මොන්න පිළියම් කරත් ඒක හරි වෙන්නේ නැති නිසා අද තිබිච්චාවයි හෙට ආයති සංගර වශයෙන් මැත්තේ මම අනේ කවදාකවත් ඊට පස්සේ සතෙක් විශේෂයි මට චේතනාවක් පහළ කරන්නේ හානියක් හිතන්නේ නෑ හොරකමක් අවස්ථාවක් ලැබුණත් කරන්නේ නෑ සතු කාම වස්තුන් වලදලා පාවිච්චි කරන්නේ නෑ බොරුවකින් කේලකකින් හිස් වචනකින් පරස වචනකින් ආට දුකක් කටින්නේ නෑ බයක් දෙන්නේ නෑ කියලා යම් කෙනෙක් ගත්තොත් අදිෂ්ඨානය අර කර පරණ කරපුවාට යාර දරුවන්ගේ වන්න වෙයි මොකද එදා ඉඳලම ඒ මනසට පුදුමාකාර අර අත්තානුවාද බය නැති ගතිය තේරෙන්න පටන් ගන්න එක දෙවන්නේක් ඇවිල්ලා සාතික දෙන්න ඕන කමක් නැහැ. අඟුලිමාල චරිතයේදී දැක දැක දන දන 999ක් ලේපිට කපලා තියෙනවා. ඉනිසල මාලිකරේ දාගන්න ඉතල කපපු ගාන ගානක් නැහැ. සර්වචනාංශේ දකපු ගමන් සර්වචනාංශේ පිටිපස්සේ අඹාගෙන ගියේ දාර්ශනින් ඇඟිල්ල සුකුමාර ජීවිතේ මට බොහොම ලේසියෙන් කපා ගන්න පුළුවන් කියලා පිටිපස්සේ සද්ද නොකර ඉලවන්න පටන් ගත්තා. සර්වඥාසේ ඉච්ඡා කරා මේ අතර දෙන්නගේ අතර වෙනස ඇති නොවන විදියට කොච්චර යදිවුවා සර්වඥාසේ ඉස්රායිල්. ඉතින් පස්සේ අඟුලමාල බීට සත්‍යක් නගර කියන ඔහේතු මහන කියලා. ඒ ඒ බයට ඇති ගැනිලා කඩුවක් අමෝරාගෙන එන අඟුලිමාල කෙනෙක් පිටිපස්සෙන් ඕනම කෙනෙක් දැපෙන වැටෙනවා. සර්වඥාසේ මොනවා කරගත්තද? සර්වඥාසේ කියලා කියන අඟුලිමාල අඟුලිමාල මම නම් හිටියා උඹට පුළුවන් නම් හිටපන් මුල්වට එක පාට කල්පනා කරන මේ තරම් වේගෙන් මටත් යන මිනිහා කියනවා මම හිටියයි කියලා. මේ හැතුමුණින් දාගෙන විමදාන් දෙලවන්න හදන මට කියන නතර වෙන කියලා මොකද්ද මේ අපබ්‍රන්ති කියන්නේ. ආහාරී විවහාරයේ මේක තේරුම් ගන්නකොටම අඟුලිමාට තේරුණා මේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් කරන මේ ජීවිතයේ දුවන ලේසි නතර කරන්න බෑ. නියන්ත්‍රය ස්ටාර්ට් කරනකොට පස්සේ දුවනවා. ඕන තරම් දුවනවා. නතර කරන්න ගිය දවස් තමයි තේරුනේ. ඒක නිසා උන්වහන්සේ කතා කරන්නේ මම මේක නතර කර අඟුලිමාල පුළුවන් නම් නතර කරපන් කියලා. වැඳගෙන වැටුනේ කටුව බිම තියලා අඟුලිමාල පැත්තක දාලා අනේ ස්වාමීන් වහන්සේ මම බුදුන් දහම් සරණ ගියේ උපාසකයෙක් කරලා ධර්ම සේකවා. බුදුහාමුදුරනේ කියලා රාජ්‍ය රෝඩ මේ එතකොටම සෝවන් වෙලා තියෙන පස්සේ මහානකම් කරන වෙලාවේදී දවසක් සවස්තෝරේ ඉඳලා ජේතවනාරාමයේ සවස්තෝරේ බින්දු පාත යනකොට ඒ අසලගේ අම්මා කෙනෙක් දරුවෙක් වදන්ට විලිලනවා. යාගෙන ගානවලු කිට ළඟ අම්මා වින්නපු අම්මා කෙනෙකුත් නෑ ස්වාම පුරුෂයෙක් නෑ මේ අම්මා ඒ විලිලනවා. ඉතින් මෙයා බින්දු පාත කරගෙන පැයකට පස්සේ එනකොටත් විලිලනවා. තාම නෑ ප්‍රසූත වෙලා අච්චර ලේපිට අමු අමුගේ මස් කපපු මේ අඟුලිමාලට දැන් එය අම්මගේ ආපු ස්වභාවික ආවේනික දුක ඉඳ ගන්න බැරුව හරි කනගාටුවක් ඇවිල්ලා තියෙනවා මේ වගේ දුකකදී මං වගේ කෙනෙක් කොහොමද පිළිහිට වෙන්නේ කියලා. හිතාගෙන තියෙනවා මේක භයානකයි මට මේක කරන්න දෙයක් නැහැ. පින්නපාත වළඳලා සර්වඥාන්ත ළඟට ගිහිලා කියලා දෙන අවසරයි ස්වාමීන් වහන්සේ. මං පින්නපාත යනකොටත් ඒ අම්මා විහිළුදාවෙන් දෙහිලනවා. එනකොටත් පිළිරුදා මන් දන්න තාමත් නෑ සරුක සූත්‍රයේ හිට වෙලා අපි වගේ මේ පැත්ත කරලා බණ භාවනා කරන මහණෙක් එවැනි අම්මා කෙනෙක්ගේ ආවේනික දුකක් නැති කරන්න මොනවා කළොත් හොඳද කියලා. මේ ਸਰවඥාන්සේ කියලා කියනවා බාධිෂ්ඨානයක් කරපන් අඟුලිමාල. මම කවදාකවත් සත්‍යක් මරගු නැති කිය ආනුභාව ශක්තිය මේ අම්මගේ ගැස්මල පහ වේවා කියලා අධිෂ්ඨාන කරනවා. අඟුලකර කොහොම කටකින් කියන්නද ස්වාමීන් වහන්සේ මම 1000ක් දැක දැක කැපුවා. ඔබ වහන්සේ මට කියන අධිෂ්ඨානයක් කරන්නයි කියලා. අධ්‍යක්ෂයවක් කරන්න කියලා මම සතෙක් නමරපු ආනිසංශයෙන් මේ ගැම්මල පහවේවා කියලා. කොහොමද සාන්ති මං කටකින් කියන්නේ කියලා. එතකොට බුදුදහමේ වල ආඹට දැන් තේරෙනවානේ. එහෙනම් මෙහෙම කියපන් කොහොමද? මම ආර්ය භූමියේ ඉපදිච්ච දවසේ ඉඳලා යතෝ හම් භගිනී අරියාය ජාත්‍යා ජාතු සංචිච්ඡනේව පාප පාණං ගෝරෝපේසාත මම යම් දවසක මේ ලේඛකට කප කප හිටු මම මේ සීලයක පිහිටීමේ ප්‍රධාන අදිෂ්ඨාන ශක්තිය ආශ්චර්යයක් වශයෙන් ඊට පස්සේ මට සතෙක් කපන්න කියලා සතෙකුගේ ස්වභාවිකාවෙන් කදුවක් අදකින් බෑ මම එදා ඒ සතුන් මැරීම 100ක් නතර කරා සත්තන ඒ සත්‍යානුභව බලෙන් අර අම්මාගේ යක්මල පාවේවා කියලා අදිෂ්ඨාන කළා අදටත් අම්මලාට කලි විරුදාව එනකොට අඟුලිමාල පිළිතුරු කියනවා බලන්න ඒ අඟුලිමාල හඳුන්ට ආපු ශක්තිය. මේක බුදුහමද පෙන්ලා දුන්නේ පොඩක් ඩොක්කක් කනලා. ඉතලා කිව්වා මම සත්‍යක් මරමු නැති ආනිසංස ආනුභාව බලෙන් සත්‍යක් කරන්නේ. ඒක අඟුලිමාලට වීඩෙච්ච. මොකද මේ අපි ඔක්කොටම වැඩිය පුදුමාකාර විදිහට සතුන් මරපු වෙනා පස්සේ බුදුජානක වයිනම යම් දවසක මේ ආර්ය භූමියට පත්නාද එදා සීලෙන් පටක් කදාවදින මම කදා කපතෙක් බලන්නේ. මේ දා පුරුෂ ධම්ම සාස්ති ගුණේ නිසා බුදුහාමුදුර ඉස්සරහ අපිට අපි අදිෂ්ඨාන කරනවා වගේ බුදුහාමුදුර අපිට වරන් දෙන්න වගේ අපිට කොඳුයට පෙලක් තියෙනවා අපිට ආත්ම ශක්තියක් තියෙනවා අපිට පෞරුෂත්වයක් තියෙනවා අපිට කලහයක්ක් තියෙනවා අදිෂ්ඨාන කරන්න ඕනේ මම මෙතෙක් කල් එහෙම දේවල් කරා කොළුකමට හරි එල්ලක්කාරකමට හරි සත්‍යමාන්ත කණ්ඩ දින ආසාවට හරි මොන දෙයකට කරන්නේ මම අද ඉඳලා මම මේක කාටවත් කියා පාන්න දෙයක් අදාකක් කිසි කෙනෙකුට මම දෙකක් දෙන්නේ නැහැ කවදාකවත් කෙනෙකුට බයක් ඇති වෙන දෙයක් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගත්තොත් ඒ මනුස්සයා අන්ධකාරයේ හිටියත් වයසට ගියත් තනි වුණත් කොහේ හිටියත් මුළු සංසාරේ පුරාට බඳපු ආරක්ෂක නූලක් වාගේ මේ සීල ආරක්ෂක. හත්තානුවාද බය ඊට පස්සේ එන්නේ. ආවත් එක ආහාරයක් වෙනවා. ඔබ කිරුපු නිසයි ඔය ඇවිල්ලා තියෙන දැන් ඉඳපන්. හැබැයි මේ සිද්ධිය මතින් ආය කාටවත් බය දෙන්නේ නැහැ. තමන්න කඩුවක් අමරන කවුරු ආවත් ඒ මනුස්සර බයක් දෙන්න එපා. වෙච්ච දේ. ඔබ කරපු කර්මයක් යන්දාලින් මේ විදිහට අත්තානුවාද බයෙන් ගැලවිලා ජීවත් වෙන ඉතාමත්ම සොච්චමයි. අද ලෝකේ පවත් ජීවත් වෙන ඉතාමත්ම සොච්චමයි. ඒක ලේසි වැඩක් නෙවෙයි. පණ කියනකොට නම් ලේසිද කියයි. දෙවෙනිගෙන පද තමයි පරානුවාද බය. පරානුවාද බය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ පවුලට ගැලපෙන්නේ නැති, Tamanne ගැලපෙන්නේ නැති, සදාචාරයට ගැලපෙන්නේ නැති විදිහට සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කරනවා රට්ටු බණි. රට්ටු බයිනෝක හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බයි. අනේ දෙමව්පිය බොහෝම සාන්තයත්නොත් නියත් තමයි කරන වැඩේ ගැලපෙන්නේ නැහැ. මේ ගෙදර ඕම එකක් නෙමෙයි මෙයා මේ මේ මේ විදිහට කරනවානේ කියලා රට්ටු බයි. ඒ රට්ටුල අධිකරණ ශක්තියක්වත් අපායට තීන්දුව කරන බලයක් නැහැ. නමුත් රට්ටු එකට දුක් නොදකින් කියලා ඕන්ට කියලා ගන්න ගැටයක් යනවා. ඉතින් මේකත් ආපිට කරකිලා මිනිස්සුන්ට ආපහු වෙනවා මේ සමාජයේ තියෙන ආකල්ප ජන විඥානයේ ආකල්ප අපේ ජීවිතේ කෙලින් බලපාන මේ ළඟදී රුද්දේ කියවෝතක මම දැකලා තිබුණා. මට මගේ මානසිකත්වයට බලපාන්නේ මගේ යාළුවන්ගේ මානසිකත්වය නෙවෙයි මගේ යාළුවන්ගේ යාළුවන්ගේ මානසිකත්වයට මට බලපානවා. මගේ යාළුවා ආශ්‍රය කරන්නේ හොඳ යාළුවෝ නම් ඒ යාළුවන්ගෙන් හම්බෙන හොඳ කම්පන මට ලැබෙනවා. මගේ යාළුවාගේ යාළුවා අමාරු වෙලා තියෙනවා. මගේ යාළුවා අමාරු වැටෙනවා. ඒකෝට මටත් ඒක දැනෙනවා. තමයි රට්ටුන්ගේ ආකල්ප ඉතාමත්ම වැදගත්. ඒකෙන් කියන්නේ මේ කියන කෙනෙක් නාගේ විදිහට ගහන ගන්න පදේ නටන්න හදනවා කියන එක නෙවෙයි. නමුත් මේ මිනිස්සුව කියන්නේ මොකද්ද සදාචාරාත්මක පදයක්. අපිට වඩා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා දේශපාලනයි. එහෙම නැත්නම් මේ සංදාල කටයුතු කරන ඇතු නානා ප්‍රක්‍රමවලට මේවා වසාගෙන ජීවත් වෙන්න දේවල් කොච්චර කරත් ඒ කටයුතු දෙපැත්තේ කතාවල් පරානුවාද බය අනුන්ගේ ලැබෙන අපවාද පුංචි නෑ. ඒකට ඉතාමත් වැදගත් වෙන්නේ රටේ ගමේ සභාවේ ඉන්න පඬිත සත්පුරුෂ ගුණවතුන්ගේ දෝෂාරෝපණය. ගුණවතුන් සලකන්නේ වගේ මේ අනුන්ට බය දෙන ඇත්තන්ට අසුචි පිටක් වාගේ. ප්‍රේතයන්ට සලකනවා වාගේ. කිට්ටු කරන්න කැමති නෑ. එතැයියතු යමක් නොකලට අපිට අපි සදාචාරාත්මක සියදීනස ගැනීමක් මේ කරන්නේ. දැන නොදැන මේ ශිල්පද කැටමේ අස්ථානවාද බය වගේම පරානුවාද බය පිළිබඳව අපි කියන්නේ ජන විඥානේ මොකක්ද අපි ගැන කරන ආකල්පය පිළිබඳව හොඳ අවදි භාවයක් අප්‍රමාදී භාවයක් අපිට තියෙන්න නැත්නම් මේ ජීවිතයක් ගොඩ ගන්න යන්න අමාරුයි. තුන්වෙනි එක තමයි දණ්ඩ බය. අපි මේ විදිහට හිතර දෙස්තින එකක් සලකා ගත්තයි කියලා කියන සතු මරමින් හරි බීලා කාලා හරි මොනවා හරි කරා. එහෙම නැත්නම් රට්ටු කියනෙව්වත් බය කරලා හරි පගාගෙන වල හරි නැත කරන්න. නමුත් ටික කාලයක් යනකොට අපේ නීති උල්ලංඝනය කළොත් රටේ නීතියට සිවිල් නියතව වෙලා ඉරේ පොලිසිය වැටෙන්න වෙනවා. ඒක රාජදඬුවම් පමුණුවනවා. වන්නොත් මේ මේ විදිහට බය දෙලා තියෙනවා ඔබට මෙන්න පොතේ නීති පොතේ තියෙන දඬුවම මේකයි කියලා දඬ බය පමුණුවනවා. රාජනීති සංග්‍රහයක් තියෙනවා. ඒ නිසා ඒ වැරදි කරන ඇත්තෝ හැමදාම දින නීති සංග්‍රහයට දඬ නීතිර නීති ක්‍රියාත්මක කරන ඇත්තෝ දකින්නකොට පුදුමාකාර බයකින් ඉන්නේ මම අහුණක් දන්නේ කියලා. වරදට නොලබුණත්, තඩුවන් නොලබුණත් දන්න බයට යට වෙනවා. ඉතින් මේ අද ලෝකෙ මෙන්න මේ තුනම වළක්වන්න ක්‍රමසහ විදි තියෙනවා. අත්අනුවාද බය වෙනකොට මත් පිටි මත් පිටි බොනවා. එතන වෙන මොකක් හරි ක්‍රමයකට මිනිස්සු හිත සකස් කර ගන්නවා. පරවානුවාද බය වෙනකොට පගා ගෙවනවා. සතරේට ගන්නත් දුන්නාට පස්සේ ආයේ තමගේ මේ මේ ප්‍රතිබිම්බය හදා ගන්න පුළුවන්. ඡණ්ඩ බයට අද ඉන්න වයස් රාත්‍රු පවා වගාවට යටයි. දැන් ඒක උනත් වෙනස් කරන්න ඕන. නමුත් විශ්ව දණ්ඩම බැරි එකක් තියෙනවා. දුක්ගති බය කියලා මරණයන් මැත්තේම අපාගත වෙනවා. කකුල පල්ලෙහා කොළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාගෙන හෙලකින් පල්ලට අදගෙන වැටෙනවා වාගේම මම පායට වැටෙනවා කියන එක වගාගේවලවත් පත්තරේල ගානක් ගෙවලවත් බීලවත් නැත කරන්නේ. නමුත් යම් දවසක මිනිස්සෙක් මේ හතර එන්නේ කාගවත් සාපයකට නෙවෙයි. කවුරුත් කරපු දෙයක් නෙවෙයි මම කරපු දේවල්මයි. ඒ නිසා එකයි මට කරන්න වෙන්නේ මම අප්‍රමාදීව සීලය රකින්න ඕනේ. අප්‍රමාදීව සතුම් මැරීමෙන් වැළකීම කොඳු වැඩ පෙළ කරගන්න ඕනේ. සොරකම් නොකිරීම, කාමීච්ඡාචාරය නොකිරීම, බොරු කේලම් හිසචන පරිසචන නොකිරීම කියන මේ සදාචාරයේ මේ හික්මීම මේ සීතල ගතිය ලං කරගත්තොත් අපි ඒකට කියනවා බෞද්ධ සංස්කෘතිය කියලා. ඉතින් ලෝක ඉතිහාසයේ ලෝක ශිෂ්ටාචාරයේ මැනීම පිළිබඳව මට මතකයි BBC එකෙන් කරලා තිබුණා විශාල ගවේෂණයක්. නමුත් බෞද්ධයෙක් කසකවට කියන්න පුළුවන් සීලාචාරණං අනුන්ට දුක් දෙන්නේ නැත්නම් බයක් උපදවන්නේ නැත්නම් කෝක තමයි මිනිස්සෙක් සදාචාරද නැත්නම් කියලා තමයි ඉන්නේ කෝදු. මොන තරම් මනුෂ්‍යව ශ්‍රේෂ්ඨ නම් පුනාම අනම්මනම් ගත්තා. අනුන්ට බය දෙන දෙනෙක් නම් අනුන්ගෙන් ලැබෙන මේ බයට යටත් වෙච්ච අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බයට යටනම් ඉතින් ඒක මනුෂ්‍ය තත්ත්වෙන් පල්ලෙහාට වැටලා තිරසන් තත්ත්වයට වැටෙනවා. යම් කිසි කෙනෙක් බය නැතුව මේ ජීවිතයේ අත්තානුවාද බය ගැන සැකයක් නැහැ, පරානුවාද බය සැකයක් නැහැ, දණ්ඩ බය ගැන සැකයක් නැහැ, අපාය බය සැකයක් නැහැ. උන්දලා මේ ලෝකෙම දේව පුත්‍රයෝ වගේ දේව දොයිතුන් වගේ තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ කටිරාය දිවි ලෝකේ යන්න ඕනකමක් නැහැ. මේ ලෝකෙ මෙච්චර විෂම ලෝකේ ගත කරද්දී Taman සම ජීවිත ගත කරනවා කියලා පිරිච්ච ගතියක් සම්පatti කරගතියක් වෙන එකට කියනවා සාසන සම්පatti කියලා. මේ අපේ ජීවනි પરම්පරාවට අපිට දෙන්න තියෙන ඔච්චරයි. අපේ දුවා දරුවන්ට අපේ ගෝල බාලයින්ට අපේ සහචරයින්ට පුළුවන් ක්‍රමයට හේතු ගන්නන්න ඕනේ අනේ කවදාකවත් අනුන් ගැන අනුට විනයක් අතින් යන්න බාන්න බයක් දෙන්න යන්න එපා. දුන්නොත් ඒක වළක්වන්න අපිට බෑ. ඒ නිසා පුළුවන් නේ අප්‍රමාදීව. පමා වෙලා දුක් වෙන්න එපා. අප්‍රමාදීව මේ දේවල් නොකර සිටීමෙන්, විරමණයෙන්, සීල ශික්ෂාවෙන්, සීල ශාසනයෙන්, සීල අංගවලින් සමන්නාගත කරන්න පුළුවන් නම් ඒක තමයි අත්‍යන්ත අභ්‍යන්තර ශාසනය, බාහිර ශාසනය දෙක රැකෙන තැන. ඒකෙදි අප්‍රමාදී තාමත් වැදගත් වෙනවා. යම් කෙනෙක් ඒක නොකර ඒ කියන්නේ වේදකමට වැඩිය හේදකම හොඳයි කියලා. දෙද නොවීමට කටයුතු කරන මේ අප්‍රමාද ගතිය තාමත් අමාරු කෙනෙකුට කියලා දෙන්න. පිළියත්තන තියෙන සතෙක් මරපුවාම හොරකමක් කරපුවාම කාමීච්ඡාචාර කරයි වහා ලැබෙන ආස්වාදේ ඊවහ යනවා. ගුරු කියලා මේ වචන කි පරිත වචන කටේ තුලේ ගෑවෙන්නේ නැතුව කරනවා. ඉතින් එහෙම කෙනෙක් සීලාචාර කළ තැම්පත් කරලා නෝ නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ කියලා කියන්න පුළුවන් නම් සීල ශික්ෂාව ඒක ඇත්තටම ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ නිසා අපිට අනුන් පිළිබඳව, දුවදරුවන් පිළිබඳව, සහචරයන් පිළිබඳව, ගෝලපාලයන් පිළිබඳව කෝකේත තමන් ඊට වැඩිය අද මේ කියන විදිහට පචී දුස්චර්ත කාය දුස්චර්ත දෙන් විරමණය වෙලා ගත කරන්න පුළුවන් ගතියක් වෙනවා නම් අපි කියනවා සීල ශික්ෂා වාසයේ අප්‍රමාදී වීමක් කියලා කියනවා. උනාට පස්සේ පශ්චාත්තාපේ විතරමයි ඉතුරු වෙන්නේ. මේක වළක්වන්න වෙන මොනක්ම ක්‍රමයක් නැහැ. තියෙන ඔක්කොම අසම්මත ක්‍රම. ඒකා නොකර වැළැක්වීමද අපි කියන ප්‍රප්‍රමාදී කියලා. ඉතින් ඊට පස්සේ මම කැමැති අන්නේ වාගේ අනුන් සාක්ෂි කරගෙන අනුන්ගේ කණ්ණාඩියෙන් තමන්ගේ මූණ බලාගෙන නැත්නම් අනුන්ගේ දර්පණ තලයෙන් තමන්ගේ පිළිබිඹුව දැකගෙන අනුන් සමග අනුන්ට සැප එළවන ගති දුක් නොදෙන ගති බය නොදෙන ගති අබය දෙන ගති ඇති කරගත්ත කෙනා ටික කාලයක් ඒක කරගෙන යනකොට සමාජයේ තීරණ පටන් ගන්නවා මේ මේ ගුණය රකින්න බැරි හේතු දෙකක් තියෙනවා ජීවත් වෙන පරිසරයේ කාම ලෝකයක් නම් බීජන ලෝකයක් නම් අපි ඒ පරිසරයේ ගති ලක්ෂණ අනුව ඒ ভাইබ්‍රේෂන් ඒ ඒ චක්කම්පන චංචන වේග අනුව අපේ හිත දුෂ්‍ය වෙනවා දෙක ඇතුලෙන් වැඩ කරනවා මේ පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා ඒක නිකන් හරියට ගුරු ගුරු තාපොඩ්ඩකින් කඩාපනින්න බලා ඉන්න ව්‍යාග්‍ර දේනුවක් වගේ ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජය අපි මේ වෙලාවේ සුතු වැඳගෙන බොහොම ජයයට සිල්ලුතුන් උපාසක උපාසිකාවන් වගේ හිටියට ඒ தත්තරපත් වෙනකොටම අරක අතුරේ තියෙන දිවුබුලක් වතුනා වගේ භුක්කාලා කාමච්ඡන්දයට යට වෙනවා ව්‍යාපාදයට යට වෙනවා. නීගට යට වෙනවා. සැකයට යට වෙනවා. දෙගිඩියාවට යට වෙනවා. ඊට පස්සේ අපි නෙවෙයි ජීවත් වෙන පස්සේ යක්ෂාවේද වෙච්ච මිනිස්සෙක් කියන්නේ. කෙලෙස් ආවේශයක් තියෙනවා. ඒ නිසා මේ සීලයේ දිකට රකින්නකොට තේරෙනවා ඇතුළත මේ නීවරණ ධර්ම ටික තියාගෙන සිල් ලකිනවා කියලා කියන්නේ නයි මල්ලක් රැකගෙන ඉන්නවා. කොයි එක කොයි වෙලාවෙ ගහින්ද කියන්නේ. ඉතින් එතකොට මේ සිල්වතුන් අතර ඉන්නකොට කෙනෙක් සත්පුරුෂයෙක් කියන්න ඉඩ තියෙනවා. උඹට ওই සීලෙ දිකට ගෙනියන්න නම් ඔය යට තියෙන නීවරණ ධර්ම ටික අඩපණ කරන්න වෙනවා. නීවරණ ධර්ම ටික හැල්මරා ගන්න වෙනවා. විෂනසා ගන්න වෙනවා. නැත්නම් කවදාකවත් සීලේ කලසම් කරලා කරන්න. තරන්න වෙන වැඩ ඕන තරම් වෙන්න පුළුවන්. එතකොට මේ සීල ශික්ෂාව රකින්න කෙනාට මෙන්න මේ විදිහේ සමාධි ශික්ෂාව කියලා කියන්නේ මෙන්න මේ නීවරණ ධර්ම පහ తాවකාලිකව හැල්මරා ගන්න වැඩ පිළිවෙල. తాවකාලික යටපත් කිරීමේ වැඩපිළිවෙල. ආන්නේ යටපත් කිරීමේ වැඩපිළිවෙල අර කියන සීලේදී කියන අප්‍රමාදයට වැඩිය උත්සන්න ආසන්න ක්‍රියාවලියකින් තමයි කරන්න පුළුවන්. ඒ සඳහා සරුවචන් වහන්සේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා නෙමෙයි මොකද සරුවචන්සේ පහළ වෙන්නේ ඉස්සරලා ඊර්ෂිනාතලා තොක්කල් දක්නා ඊර්ෂිනාතලා මේක කරලා තියෙනවා. බ්‍රාහ්මණ බමුණු කුලයේ තමයි ඒක රැකලා තිබිලා තියෙන්නේ. ඒත් එදත් Brahmacharya රැකමින් අරණ්‍ය ගාත වෙලා සංന്യാසී ජීවිත ගත කරමින් මේ නීවරණ ධර්ම යටපත් කරලා තුන්කල් දැකපෙකට සාක්ෂි තමයි ඒ ආයුර්වේදයත් නක්ෂත්‍රයත් ඒ වගේ තියෙන ධර්ම. සර්වචනංශේ ඒ ඉදාද තාපසවම ඒක පුහුණු කරලා තිබ්බා. රූප ධානය අරූප ධානය පුහුණු කරලා උන්වහන්සේ දැනගත්ත සීලයක් රකින්නේ නැති කෙනාට සමාධි ශික්ෂාවක් නැහැ. සීලයක් රැකපු කෙනාගේ සමාධි ශික්ෂාව නැත්නම් ඒක නිකන් රටටම විශාල වේදමක් කරලා ලොකු ඔපරේෂන් ටිකක් හදලා දෙනම ඇනස්තීෂියා ડોක්ටර් කෙනෙක් නැතුව. ඇනස්තයිස් කරන්න දාන්නේ. ඉතින් එහෙමනම් කේසරකින් වැඩක්. සර්ජන් ඉන්නවා. තියටර් එක බොහොම හොඳයි. ඇනස්තයිස් කරන්න දාන්නේ. ඒ සමාධි ශික්ෂාවෙන් කරන්නේ ලෙඩ ඇනස්තයිස් කරනවා. ඒ කියන්නේ ලෙඩ ඉරිවට්ටන එක. සීනති ගන්න එක ඔය සීනස් කරන්න තු ඔපරේෂන් කරන්න බෑ. හරියට මාත්‍රාව දැනගෙන ඒ ඔපරේෂන් එකේ ප්‍රමාණයට සීනති කරලා යා ඔපරේෂන් එක ඉවර වෙනකන් ලොකු අවධානයකින් ඔප්ටියටකට ලයිටෝ. ඉතින් ඒ වගේ තමයි මේ සීල ශික්ෂාව ඇති කරගත්ත කෙනා සමාධි ශික්ෂාවට යනකොට හරියට මාත්‍රාව දැනගන්න ඕනේ. ඒ ඉන්ජෙක්ෂන් එකක් දෙන්නා වගේ මෙච්චර වෙලාවට මෙයා සීනති කරන්න ඕනේ නැත්නම් ඔපරේෂන් කරන්න බෑ. ඒ සඳහා කරන භාවනාවට තමයි සමාධි භාවනා කියන්නේ. ඔපරේෂන් තියටර් එකට තමයි අපි අරණ්‍යගතව, රුක්කමූලගතව, දුඤ්ඤාගාරගතව කියන්නේ. අපි කාමභෝගී පුද්ගලයන්ගෙන් වෙන් වෙච්ච අරණ්‍යයකට යනවා. එහෙම නැත්නම් ගහක් මුලට යනවා නැත්නම් මේ වගේ ශූන්‍යagaraක් හොයා ගන්නවා කාමභෝගින්ගේ හිස්තන. විවිෂගත තන. අරගෙන වෙලා එතන සීලේ පිළිටවගෙන ඊට පස්සේ උත්සාහ කරනවා මතුවෙන මතුවෙන අරමුණ එළඹ සිටි සිහියේ සමාධි භාවනා වඩා. මේකට ආනාපාන සතිය ඕන අපි ආරම්භයේ ලබන අන්න එතනදී අපිට සම්බන්ධ වෙනවා. සීල ශික්ෂාවදී එම නෙවෙයි සම්බන්ධ වෙන්නේ සමාධි ශික්ෂාවදී. ඒ අර පත්‍රිකාවෙත් මම ලිව්වේ සමථ භාවනා විදර්ශනා භාවනා කියන දෙකම ආරම්භයේ ලබා ගන්න ආනාපාන සතිය හොඳයි. ඒක දෙකටම ප්‍රවිෂ්ටි ලබා දෙනවා. ඉතින් ඒ දේ කරන්න ගියාට පස්සේ අපි දැනගන්නවා අපි දැනගන්න ඕනේ මේ කාමච්ඡන්ද ආදී කාමයේ සඳහා ඇති කිජු ආශාව ආදී දේවල් අප කරා පැමිණෙනවා ඇහැ කියන ద్వාරයෙන් පැමිණෙනවා කන කියන ద్వාරයෙන් පැමිණෙනවා නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් කියන මේ විලට වතුර ප්‍රවාහ හයක් වැටෙනවා. ඒක පිළිසිතු වතුරම නෙවෙයි. ඇහෙන් දකින්න දේවල් වල ඇහැ එලවෙලව යන්නේම කාම දනවන දේවල් වලට තමයි. හොරෙන් හරි බලන්නේ හංගලා හරි බලන්නේ කාම වස්තු තමයි. කන අදින්නෙම ඒ වගේ ඒ තහනම් ප්‍රේමයට තමයි. තහනම් කාමයට තමයි. නාසය, ජීව, කය, මන. ඒ නිසා සබෝචන්සේ සඳහන් කළා තියෙනවා පුරුෂයෙකුට ස්ත්‍රී රූපේ තරම් මන බඳනාව තවත් දෙයක් මට මේ මුළු තුන් ලෝකෙම පේන්නේ නැහැ සර්වඥතා ඥානෙට. ස්ත්‍රී සද්දේ තරම් ස්ත්‍රී ගන්ධේ තරම් ස්ත්‍රී රසයේ තරම් ස්ත්‍රී ස්පර්ශයේ තරම් ස්ත්‍රී ගැන හිතන එක තරම් ඒ වගේම ස්ත්‍රීන්ට පුරුෂ රූපේ වගේ පුරුෂ ගන්ධ රස ආදී වගේ දේවල් දෙයක් නැත්තේ ඉතින් මේ ලෝකේ සම්පූර්ණ අපිට මේකේ අරලා පෙන්නලා තියෙන මෙන්න ඇති වෙන්න රූප මෙන්න ඇති වෙන්න ශබ්ද මෙන්න ඇති වෙන්න ගන්ධ රස පහස ඔක තමයි තනකෙලිය කියන්නේ ඔක තමයි මේ නවීන විද්‍යාවෙන් අපි ගෙනියන්න හදන තැන ඉතින් මේවා ඇක්ටිව් වෙන්න බුද්ධ විඳට පස්සේ මොකද වෙන්නේ? අර කාමචන්ද ආදී ජීවර ධර්මයන් නිසින්ින්ද කොච්චතම තම වැඩෙනවා. ඒකයි කියන්නේ මේ කාම භෝගින්ගෙන් අයින් වෙලා අරණ්‍යගත වෙලා රොක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වුණා. අර පරණ මතකතිකේ තියෙන දේවල් කොච්චර දාන්න පටන් ගන්නවා. මට හම්බුණා ආම්දුරු කෙනෙක්. යාම්දුරු දුක්තිස් කරන් වල තියස්සන්ද වෙලා ඉතින් ඉස්සරහ ව්‍යාපාරයක් කරපු කෙනෙක්. ආම්දෙන් වගේ ආම්බිලා පස්සේ නින්න පාවා. ඇවිල්ලා ඉතින් කන වෙලා අල්ලගෙන මම ගියා වැස්ලියට යන්න. ඊළඟලා දොර අඳුර දුන්න පස්සේ දොර ඇතුළට ගිහිල්ලා විවේකීලා එළියට ආවට පස්සේ මම වාණී ස්වාමීන් වහන්සේ ඊට මම ගියා. මට උපාසයට වඳින්න පුළුවන් ඔබ වහන්සේ පුදුමාකාර බේදිලා පෙරලා දෙන ඇස් පේන්න තියෙනවා. අපේ ඇහැ පුදුමාකාර විදිහට මේ කාම වස්තුන හොයන යන්නේ. ඉතින් ඉනා එලා කියනවා අනේ මහත්තයෝ ඇස් පේන්නේ නැති වුණාට පරණ දේවල් ඇස් එක වහගත්ත ගමන් පේනවලු ඇස් පේනවට වැඩිය මොකද. නිසා මමත් බේස්ලා නැහැ. ඊකේ තරම් ගොලිමාර කියපේක තමයි දෙල්ලම තියෙන්නේ. මේ රූප බලන්න ආසයි. පින්නන්න පුළුවන් අපිට නතර කරන්න උත්සාහ කරන්න බෑ. අන්න එදාට පේනවා මේකේ රඟ. එතකොට ඇහැ කියන්නේ මේ උඹට ඕන දේවල් කරන්න නෙමෙයි මම ඉන්නේ මම ආයතනයක් නඩත්තු කරන්න මට බිස්නස් ඕන. ඔබ කැමති නම් කරපන් නැත්නම් කරපන්. නැත්තම් කරපන්. එච්චරයි එයා කියන්නේ. කරමිට කරපන් නැත්තම් කරපන්. ඔබ වෙන්නේ නැත්තම් මම හදාන බලන්න. ඉතින් භාවනා කරන්න යනකොට සමාධිය හැදීගෙන එනකොට පුදුමාකාර දර්ශන පේන්න පටන් ගන්නවා. සමහර බුදු පිළිම දකින්නවා, බුද්ධ රූප දකින්නවා, වර්ණ පේත් කංගා දකින්නවා. තව සමහර යක්ෂෝ ප්‍රේතයෝ දකින්නවා, මිනිස්සු කෑලි දකින්නවා. තව සමහර කාම රූප දකින්නවා. ඉතින් දැක්කට පස්සේ මම විසඳන්න හදනවා. මොකද්ද මම දැකපේ ආර්ථි. අර්ථය මොකක්වත් නෙවෙයි අර පරම තියෙන සංඥා ඇහෙන් සංඥා ඇතුළට දෙන්න බැරි නම් එයා කියනවා මට ආයතෙන් නඩත්තු කරන නිසා මම ඇතුළේ දෙනවා ඉදිරියට වමාරන්න පටන් ගන්නවා. හද නිස්සද්ද දැනට ගියා පුදුමාකාර ශබ්ද ඇහෙන්න පටන් සමහර කියන මේ කර්ණිමිත සූත්‍රය කියන වෙනවා මට. එහෙම නැත්නම් සමහර කියන දේව භාෂාවෙන් කතා කරන වෙනවා. එහෙම නැත්නම් හෙට වෙන්න තියෙන දේවල් කියනවා. නානාත්ව දේවල් එන්න පටන් ගන්නවා. නාසයේ ගඳ දිව රස පුදුම දෙල්ලමක් යන්න පටන් අර ගන්නවා. ඒක නිසා බුදු දානවාන්සේ සඳහන් කරනවා. ආනාපාන සතිය වඩනවනේ අඩු ගානේ ඇහෙන් ඇතුළට එන ඒවට කියන්නේ රූපාරම්මන කියලා පොතේ වහන්න අඩු ගානේ ඇද්ද වහගන්නේ කියලා. එතකොට මේ හයක් වූ ద్వාරවලින් එකක් తాවකාලික වහන. දෙක කියන සද්ද නැති තැනකට යන්නේ කියලා. මොකද කන් දෙක වහන්න බැරි නිසා. ලෝකයේ සත්තුන්ගේ මන්දා කරන්නේ කවුරක්වත් කිසිම සතෙක් නැහැ. කන් වහන්න පුළුවන් සතෙක්. ඊට පස්සේ කියනවා නාසයට ගඳ සුවඳ නැති ස්වභාවික වාතාවරණයක් යනවා. දිවෙන් කතා කරන්නත් එපා රස බලන්නත් එපා. කය චේතනාපූර්වකව දඟලන්න එපා. ඒක මැටි පිටක් තිබ්බා වගේ පිරමීඩයක් තිබ්බා වගේ උඹක් හදුවා වගේ එහෙම තැම්පත් කරගන්න. මනස අවදි කරලා ස්වභාවයෙන් ඇති වෙන හුස්ම බලන්න. ඒකට ඇහ කන දිව නාසය කය මන කියන එකේ කයේ ඇති වෙන අනිච්ඡානක පේශීන්ගේ සිදුවෙන හිතුවක් නැතත් සිදුවෙන ආශාස්වාද හිත යොදාගෙන ඉන්නකොට හරි ගියොත් මත වෙන මත වෙන ආශාසයක් පාස ප්‍රසවාසයක් පාස හිත හිතියොත් යන්නේ එළඹ සිටි ඒ චිත්තක්ෂණයේදී ආශාසයේ දකින්නේ චිත්තක්ෂණයේදී කවදාකවත් ආශාසයේ පිළිබඳ ආශාවක් කාමයක් පහළ වෙන්නේ නැහැ මොකද ආස්වාදය කියලා කියන්නේ එහෙම කාම දනවන ආරමුණක් නෙවෙයි. හුස්ම මයමයි මේ අන හුස්ම මේ එන හුස්ම කියලා වැටෙන චිත්තක්ෂණය කවදාකවත් ද්වේෂයක් තරහක් පහළ වෙන්නේ නැහැ. හුස්මත් එක්කම හිත අවදින් ඉනකොට දිදිමට පහළ වෙන්නේ නැහැ. මේ ආස්වාදයට ප්‍රසවාසයට කියලා හැක පහළ වෙන්නේ නැහැ. ආස්වාදය ආස්වාදයෙන් සම්මිනී කරන ප්‍රසවාසය ප්‍රසවාසයෙන් සම්මිනී. එතකොට ආස්වාද ප්‍රසවාසයේ හිත සාන්තව තැම්පත් වෙනකොට හිත විහිදින ගතියක් නැහැ. නිසා කල්පනා කරන්න අපි භාවනා කරනකොට එක චිත්තක්ෂණය එන ආස්වාසේ ආස්වාසේ වශයෙන් දන්නවනම් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් දන්නවනම් ඒ චිත්තක්ෂණේ හිත නිවනේ වාගේ ඒ චිත්තක්ෂණේ හිත සමාධි ශික්ෂාවෙදී නිවරණ නැහැ මෙතන ඉන්නේ එක්කෙනෙකුවත් නැහැ එහෙම කරන්න බැරියයි ඕනම කෙනෙකුට පුළුවන් පාළි වෙලා හුස්මක ආස්වාසික ප්‍රශ්වාසයක දිගට කරන්න. එකම ප්‍රශ්න තියෙන්නේ මේක දිගට කරන්නේ කොහොමද කියන එකයි. මේ ගත්ත පිවිතුරු ගතිය, ගත්ත පිරිසුදුකම, ගත්ත නීවරණයෙන් තොර ගතිය, සමාධිය දිගට පවත්තන්ට යන එක තමයි අපිට තියෙන අමාරුව. ඒක මම කලින් කිව්වා වගේ දුවන ආශ්‍රේක උඩ අලුපෝල් ගිරියක් tempat කරන්න හදනවා. කෙලින් කර වීදි කට්ටක් උඩට අබෑට වක් කරලා ඒක අබෑටයක් මතු පිට බැලන්ස් කරන්න හදනවා. වෙන්නේ නැහැ. අපි මේ කරන්න හදන්නේ ඒක තමයි. ඒක නිසා එක චිත්තක්ෂණයක හෝ අපිට ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසත් එක්ක මගේ හිත තියෙනවා. ප්‍රස්වාසය කරනදී ප්‍රස්වාසයත් එක්ක තියෙනකොට ඒක ආශ්චර්ය ධර්මයක් කියලා හිතාගන්න. අපි ආයි නැගෑවෙන්න ඕනේ, අඬන්න ඕනේ, යාප් වෙන්න අනේ මට ඊගාව චිත්තක්ෂණේ ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය දකින්න ලැබේවා. ආය ආස්වාසයෙන් ආස්වාසය දකින්න ලැබේවා කියලා දෙක දිනු කිරීම තමයි අපි සමාධි ශික්ෂාව කියන්නේ. එහෙම කරාට අද්ද ගැලපු ගමන් ආය රූප පේන ආය වෙන සංකේම සද්ද ඇහෙන ගන්ධ රස පහස දැනෙනකොට හිත ගොජ දාගෙන පනිනවා එතකොට ආයතර ඇතිවෙච්ච සමාධිය කල්ලාලකයක් කියලා මකලා දැම්මා වගේ පතුලෙන් පීරක් වගේ නැතිලා යනවා ඒකට හරිය අර ඇතිවෙච්ච සමාධිය හා සමාන පශ්චාත්තාපයක් වෙනවා ආය හිත කෙලසුණයි කියන්නේ නමුත් ඒකේ තියෙන සුන්දරත්වය තමයි ආය උත්සාහ කරොත් ආය හදන්න පුළුවන් ධානයේ විදිහට යම් කිසි කෙනෙක් අරමුණක් මධ්‍යස්තරණක් ආනාපාන වගේ අරගෙන එනේන අරමුණේ දවසකට විනාඩියක් තප්පරයක් නැත්නම් එකවරක් මේ විදිහට චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කොට දාන්න පටන් අරගත්තොත් ඒ ගුරු ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපි විනාඩි 5යි නම් පහනම් භාවනා කරන දවසකට ඒ විනාඩි 5දී එක තප්පරයකට එක සැරයක් මේ ආස්වාදය මේ ප්‍රස්වාදය කියලා මෙනෙහි කරලා එහිම හිත පැවැත්වුවා අඩු ගානේ විනාඩියට 60 සැරයක් චිත්තක්ෂණ 60ක් බේරනවා. විනාඩි 5ක් භාවනා කරනකොට අඩු ගානේ චිත්තක්ෂණ 300ක් බේරනවා. ඒ අතරම චිත්තක්ෂණ කිල කෝටි ගණක් ඇති සද්දවලට වේදනාවට හේතුවට කෙලසෙන. නමුත් අපිට හිතාගන්නවා චිත්තක්ෂණ 300ක් අනිවාම නීවරණ නැතුව පැවැත්වුවා. මිච්ඡරයි පින්වත්නි අපට මරණ චිත්තක්ෂණෙදී ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම සෙල්ලම් මේ ඔක්කොම කෙලිකවටකන් ඔක්කොම මරණයේදී භීෂණයක් වඩපත් වෙනවා. අන්නේ විදිහ ගොඩගත් චිත්තක්ෂණ දකිනකොට තේරෙනවා අනේ අපි ඒ ටික විතරයි ඉතුරු කරේ කියලා. ඉතින් මේක මරණ මොහොත වෙනකම් පමා වෙනට තමයි ප්‍රමාදී කියන්නේ. මේ තරුණ පත්‍රය යවන වයස කලු කෙස්ටිදී ජීවිතේ පටම යාමේදීම අඩු ගන්න දවස් පැයක් කමාරක් දාලා මේක පුරුදු කරගෙන ගියා නම් මේක එන්නේ එන්නේ එන්නේ කස කැවෙනවා දිනු වෙනවා කොච්චර වාසනාවන්තද කියලා හිතන්නේ. ඒක නා බේරන්න ආයේ පිට කෙනෙක් ආයේ කවුරක්වත් ඕනේ නැහැ විමුක්ති දායකයෙක්. තමන්ටම තේරෙන්න පටන් අර ගන්න දවසේ මෙච්චර වෙලාවක් මම මගේ චිත්ත ප්‍රවෘත්තිය නීවරණට යට වෙන්නේ නැතුව පවත්වාගෙන ගියා. ඉතින් එන්නේ මේ ජීවත් වීමේදී ලැබෙන ආනිසංස සහ නොලැබෙන නැත්නම් නොකිරීම නිසා වෙන ආදීනව ගැන කල්පනා කරනවා සර්වඥන්සේ සඳහන් කරන්නේ අන්නේ විදිහට වර්තමානයේ පවත්වන්නේ නැති හිත මරණවා හා සමානයි. අනාදෝ මච්චුනෝ පදා වර්තමානයේ පවත්තන හිත අමෘතයක් වගේ කියලා. කවදාකවත් නොමියෙන නොමරණ ජීවිතයක් ඇති එහෙම ලැබෙන සැපයට ලස්සන වචනයක් පොතේ සඳහන් වෙනවා නිර්ආමිෂ ප්‍රීතිය. නිර්ආමිෂ ප්‍රීතිය කියලා කියන්නේ ද්‍රව්‍යාත්මක දෙයකින් සම්බන්ධ නැති භෞතික දෙයකින් සම්බන්ධ නැතුව ලැබෙන ප්‍රීතිය. ඒ මොකද ලෝකයා විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයෝ සමාජ දේශපාලන විශේෂඥයෝ අපිට සැප දෙන්න හදන්නේ ගොඩක් ලස්සන රූප පෙන්නලා ශබ්දාශලා ගන්ධ බල විඳින්න දීලා රස බලන්න දීලා දිවට කායද සුඛෝභෝගී සැප පහසුකම් දීලා හිතට වල් භූත අදහස් ක්‍රියාත්මක කරන්න ඇත. ඒක සේරටම ගෙවන්න ඕනේ ඌවා නැති වෙන වැය වෙන සුළු දේවල් නඩත්තු ඉතාම දුෂ්කරයි. ඒ නිසා රූප සත්ත්ව කන්දර සස්පර්ශ සඳහා තමයි අපි ඕ ටයිම් කර කර පිටරටවල වල ගිහිල්ලා මට පුදුමාකාර මේ කැපිරිල්ලක් කකුලට පහඳිලා පහඳින්නේ මේ රූප ශබ්ද ගන්ධ රස සඳහා. නමුත් අරණ්‍ය ස්ථානයේදී ඇස් දෙක වහගෙන රූප නොබල ශබ්ද නැති තැනකට ගිහිල්ලා ගන්ධ රස පහසෙන් කරදරයක් නැතුව අරමුණේ මෙහෙට පවත්තලා එන ඒ ධානසුකේදී තියෙන රූප ශබ්ද ගන්ධ රස නැතිකමේ එහෙම නැත්නම් ආමිෂය නැතිකමේ ප්‍රීතියක් ඒ නිසා කියනවා නිරාමිෂ ප්‍රීතියක් කියලා. එන්න මේ ප්‍රීතිය දේවත්වයට සමානයි. දිව්‍ය විඤ්ඤාණය මෙන්න මෙහෙම ප්‍රීතියක් සද්ද නැහැ. රූප නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. හිත එක අරමුණකම තැන්පත් වෙනකොට ඒ පුදුමාකාර උපන්නා උපයස කියන්නේ විවේකජන් ප්‍රීති සුඛම් කියලා. ඒක තමයි විවේකයේ කියලා කියන්නේ. රූප සද්ද ගන්ධ රස නැත්නම් ඒක කාලකන්නිකමක්වත් පාවුකමක්වත් මම රැහෙන් කොටු වුණා තනි වුණා කියන අදහසක් නෙවෙයි අනේකට හොඳ විවේකයක් ලැබුණා කියලා අරමුණේ මිහිත පාත්තාගෙන යනකොට දැනෙන ආලෝක ගති පහසු ගති සහැල්ලු ගති ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. ඉතින් මේ ලෝකයේ ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ නඩුකාරයෝ කියලා જાතියක් ඉන්නවා. නඩුකාරයෝ අඩු ගන්න අනික කටේ පැත්තක දෙලා මේ ආමිෂ ප්‍රීතිය නිරාමිෂ ප්‍රීතිය දෙක දන්නේ නැත්නම් මුන්දලාගේ තීන්දුව කවදාකවත් සාධාරණ මේ ලෝකයේ ඇස් දෙකෙන් බලලා නෙවෙයි යැත්තු නඳු විසඳන්නේ. ඒගොල්ලෝ එක පැත්තයි ළඟනේ ආමිෂ ප්‍රීතිය පමණයි. ඒගොල්ලෝ ඒගොල්ලෝ අධිකාර ශක්තිය ඵලයක් කරගෙන අනුන්ට විනිශ්චය දෙනවා. හරිම සාධාරණයි. ලෝකයේ පිළිබඳ යන්න ගැඹුරක් විනිශ්චය කරන්න පුළුවන් මෙන්න මේ ආමිෂ නිර්ආමිෂ දෙක දක්වනාට පමණයි. ඒ 100ක් නෙවෙයි ආමිෂයේ පමණක් දකින එක ස්පොට් එකක් අතර ඇද්දක පේන මිනිහට තමයි විනිශ්චය කරන්න පුළුවන්. නමුත් අවාසනාවට වගේ නඩුකාරෝ භාවනා කරන්නේ. කොහොමද පෙරක දෝරුවක් නැහැ. බුදු මේ නිසා කියනවා බොරු නොකියන පෙරක දෝරුවක් නැහැ නොමරන ලෙඩ් බෙද්දුත් නැහැ කියලා. ජීවන වෘත්තියම කරන්නේ බොරු කියන. ඒගොල්ලෝ තමයි විනිශ්චය කරන්නේ. ඉතින් මිනිහු ලෝකේ සාධාරණයක් තමයි අපි මේ වෛරී ජන රජයකට ඡන්දය දීලා කරන්නේ. සදාක බලාපොරොත්තු වෙනවා. අන්ධයෙකුට බෑ පාර පෙන්වන්න කාටවත්. ඌට ඇස් දෙක පේන්න ඕනේ. එක හැප්පෙන්නත් බෑ. නිසා අපි මේ කාම ලෝකේ ගත කරන සම්පූර්ණ ජීවිතේ එක ස්පොට් එකක් වගේ. අපි කවදා හෝ නිරාමිෂ ප්‍රීතිය මේ අෂ්ටික වහන භාවනා කරනකොට අරමුණේම හිත පැවතීම නිසා කම්බේ ඇවිදින්නා වාගේ අපිට සමාධි වේගන එනකොට ඒ දැනෙන ප්‍රීතිය අම්මගේ තනින් දුසු කිරි වලටත් වැඩි වටිනවා. ඊටතරී ආධ්‍යාත්මයට පණ දෙනවා. මේ ධර්මයේ ඕජාවක් අපට සලසනවා. රට්ටු හිතන්නේ මේක මහා නෝන්ජල්කමක් කියලා. රට්ටු හිතන්නේ මේ ජීවිතේ පැන යාමක් කියලා. අපි වගේ දෙල්ලක්කාරකමට ඉඳලා සැප විඳින්න දන්න නිසා මේගොල්ලෝ මේ අලුත් ක්‍රම කරන්න හදනවා. කීවිලා ඒ බණ භාවනා කරන අය පිළිබඳව ඉතාමත්ම අඩුලන්සු කතා කරනවා 1950 ගණන් වල විතර අපේ නායක ස්වාමීන් වහන්සේලා මේට වැඩි අමාරු හටනක් කරලා තමයි මේක මතු කරලා තියෙන්නේ. උන්වහන්සේ බණ පොතේ ලියලා තියෙනවා අද භාවනා කරන මිනිසුන්ට රට්ටු සලකන්නේ භාවනා පිස්ස භාවනා පිස්ස කියලා කියනවා. බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ඈත ඉඳලා සුභාසංසනය කරන මේ භාවනා කරන කෙනෙකුට කියලා පිළිච්ච පරික්‍රමකට තරම්වත් ලෝකයා සලකන්නේ නැහැ. ඒ මහා ලෝකෙට කියන අපි ධර්මදීපයක ඉන්නේ කියලා. අපි බුද්ධ ධර්මයේ අයිතිකාරෝ කියලා පඬිතුකම් කතා කරනවා. භාවනා කරන මනුෂ්‍යයා කෙරෙහි දිහා බලන්නේ යමක්කමක් බැරිකම නිසා අර කට්ටිය වගේ ශප රස විඳිනේ දන්නේ නැති නිසා භාවනා කරනවා. නමුත් ඒකට කදාකත් නිරාමිෂ ප්‍රීති කියලා දැකලත් නැහැ, දන්නේත් නැහැ. මිනිස්සයයි තිරසනයි වෙන් වෙන්නේ ඔතනින් කියලා අහලත් නෑ අහුවත් පච්චත්තාප වෙනවා. ඒවල කියනවා අමතර බණ ඕන නැති බණ මේ අපිට මේ ආර්ථිකයත් හදාගන්න බැරුව ඉඳදී. දේශපාලන වශයෙන්වත් රට සමතුලිත කරගන්න බැරුව ඉන්න වෙලාවදී. සමාජ ජීවත් කරන්න බැරිලා මේ තනි නිවන් දකින්න හදමයි කිය. බණ භාවනා කරන්නේ නැත්නම් කලකන්නේම ඔළුව නරක වෙච්ච જાතියක්. නමුත් මතක තියාගන්න මේ භාවනා කරන්න නැත්නම් දිව්‍ය බ්‍රහ්මී ආර්යයන් වහන්සේලා සලකන බුද්ධ ආධුෂ්ඨන වහන්සේලා සලකන එක අපි අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ රට්ටු ජනප්‍රියතාවයට පොදු ජන මතයේ එළිය තමයි චන්දිර කියොත් පරාදයි කියලා හිතාගන්න. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ පිරිහිච්ච පාලන ක්‍රමයක්. තුච්ච පාලන ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රයේ බහුජන මතය කියලා කියන්නේ බොහෝ බෝ බාලයන් ඉන්න රටක බහුජන මතය කියන්නේම බාල මතය. අපිට ඒක විරුද්ධ යන්න බෑ නමුත් අපිට පුළුවන් පුද්ගලික තීන්දුවක් ගන්න අපි සමාධි ශික්ෂා වඩන්න ඕනේ. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ පිරිච්ච ජීවිතයක් කරගන්න සමබර කරගන්න ඒ සඳහා අපි නීවරණ අඳුරන්න ඕනේ. නීවරණයෙන් තොර වෙච්ච නිර්ාමිත ප්‍රීතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක දැනගෙන හිටියොත් අපේ ජීවිත ප්‍රතිශක්ති ජනක වෙනවා. ඉවසීමේ ශක්තියක් ඇති වෙනවා. අපිට ආගමික ධාර්මික ශාසනික පිළිචිකතියක් වෙනවා. මේක සඳහා කවදාකවත් අම්ම කෙනෙකුට බෑ පුතාට සමාධිය ලැබෙන්නේ. පුතාට බෑ අම්මට අරන් දෙන්න. ඒක ලංකාවේ බරපතලම කම්පැනි එකට කොන්ත්‍රාත් එකක් දුන්නා බ්‍රවුන්ස්ලට හරි මිලස්ලට හරි මෙච්චර ගාණක් දෙන්න මට සමාජය දෙන්න කියලා කාටවත් කරන්නේ තමම්ම කළ යුතුයි. ඒ සඳහා තමයි ඉස්ලාමයේ භාවනා කියන වචනේ ලෝකට ඇතුළු වෙන්නේ. තේනකොට මේකට සෑහෙන පිටක් යෙන්නලා හිටියා. ජනගහණයෙන් අසුළු පිටසක් තමයි නමුත් සෑහෙන කොරතුරු තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ දැක්කා බුදුහාමුදුරුවෝ කියන එක වැරදි. සිද්ධාර්ථ තාපසේ තුමා දැක්කා මේ නිරාමිස ප්‍රීතිය කියන එකත් නීවරණ යටපත් වෙලා ඉන්න తాවකාලික දෙයක් අර ඇනස්තසයිසින් කිමිකල් ඉෆෙක්ට් එක නැති වෙච්ච ගමන් ආයෙ ජීවෙනවා. ජීවුණාට පස්සේ ආයෙ කාමීච්ඡාට වැටෙනවා. කාම රසයේ තේරෙන පටන් ගන්නවා. ඒ නිසා මේක නිකන් රබර් බෝලයක් අතින් යට කරගෙන ඉන්නා වගේ වැඩක්. අතහැරපු ගමන් බුක් කාලා ආයෙ එහාට යන්න බෑ යන්න හදනවා නම් ඒක සර්වබලධාරී දිව්‍යයන් වහන්සේට කරන අභියෝගයක්. ඒක මනුස්සයට තරම් වෙන්නේ නැහැ කියලා ඊයින් යාට සලකා බලන්න ඔක්කොත් කොන්දක් ඒ කාලේ කාටවත් තිබිලා නැහැ. ඒ එවැනි පරිසරයක යුගයක තමයි සර්වචන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ තාපසතුමාගේ හේතු වශයෙන් කියනවනම් ඒ ලැබිය යුතු රූපත්‍යන අනුපත්‍යන ලැබලා කිං කුසල ගවේෂී කියලා. කිං සත්‍ය ගවේෂී කියලා ඔක කඩාගෙන කියනවා. උන්වහන්සේ දැනගත්ත මේ ලබන නිරාමිෂ ප්‍රීතිය తాවකාලික කමෙන් තුච්ච පහත් එසා මේක දිගටම ගන්න බලනකොට උන්වහන්සේ දැක්ක මේ සීලේදී අපි ආණ්ඩුපට්ටු කරන්නේ ආම්බාම් කරගන්නේ වීතික්කම කෙලෙස් කියන සතුන් මරණ හොරකම් කරන කාමීච්ඡාචාර බොරු කියලා නිසතන පරිසවචන සමාජ ධර්ම උල්ලංඝනය කිරීම නතර වීම සමාජයේදී අපි ගන්නේ නීවරණ ධර්ම නම් වූ හිතේ පමණක් පැන නගින අනුන්ට පේන්නේ නැති නමුත් Tamanට පේන ධර්ම જાතිය. සර්වචනාංශයේ ඇසියුම් කරා නැත්නම් හිතුවා මීට යටින් තව ලේයරක් තියෙනවා Tamanටවත් නොපෙනෙන වංචනික ක්‍රියාත්මක කරන ඉතාම සූක්ෂම හේනුවක් තියෙනවා. මේක කැඩුවොත් ආයේ කවදාකවත් එන්නේ නැතුව යන්න පුළුවන්. මෙන්න මේකට තමයි උපදිනේ බය වුනේ මේ දෙයයන්ට අභියෝග කිරීමක් කියලා. ඊට පස්සේ තමයි සිද්ධාර්ථ තාපසතුමා නියම පරිශ්‍රයට බැස්සේ. එහෙම නැත්නම් ආර්ය පරිශ්‍රයට බැස්සේ සීල පිළිබඳ 100 200ක් විශ්වාස කරගෙන සමත භාවනා පිළිබඳවක් යන්න තියෙන තැනට අරගෙන ආයෙත් මොනක්වත් දන්නේ නැති කෙනෙක් වගේ යටින් කියන අනුසය කෙලස් කියන කොටසට අත තියන්න යනකොට තමයි අප්‍රමාදයේ උච්චතම අවස්ථාව. ප්‍රමාදී ගන්න පුළුවන් ඉහළම මට්ටමට උන්වහන්සේ ක්‍රියාත්මක කරේ සීලේදී අප්‍රමාදී යොදවලා දැනගෙන ආනිසංස ලබල සමාධියේ ඥානසංස ලබල ප්‍රඥා භාවනාවේදී විදර්ශනා භාවනාවේදී මතුවෙන මතුවෙන අරමුණකට සමාධිය වගේම හිත යොදලා දේ ඇති ඇති දැකීම නම් ආනිසංසයට ඊට තම සුඛයක්වත් විවේකද උපීති සුඛයක්වත් නෙවෙයි ඇති ඇති හැටි දැකීමේදී යථාර්ථය දැක ගැනීම සඳහා අප්‍රමාණයේ දිවට පස්සේ ඇත්තම කියනවා මේ මේ සඳහා හිත යොදවන එක විශිෂ්ටතාවයක් ශ්‍රේෂ්ඨත්වයක් උන්වහන්සේකට යෙදුවට පස්සේ නැත්නම් විශාල අභියෝගයකට ඉන්න පටන් අරගත්තා මොකද මෙතෙක් කල මම හරියයි කියපු සෑම දෙයක්ම වැරදි බව මෙතෙක් මම වැරදි කියපු බොහෝ දේවල් සත්‍ය තියෙන බව විස්තර වුණාට පස්සේ තේරුම් ගත්ත පස්සේ උන්වහන්සේ තමන් වහන්සේ වශයෙන් බුද්ධත්වයේ ලබන එක තමන් දුක්කර තමයි ඊටදී ගා කමාරුයේ මා පාර අර අන්ධබාල පුතඥයට කියලා දෙන්නේ. මේකේ පුතඥය සම්පූර්ණ කාම ලෝකෙට අර කලින් කියෝගේ ඕ ටයිම් කරගෙන රට රාජ්‍ය ගෙවාගෙන ගිහිල්ලා මේ කාමේ වඩන්න හදන කාලේ ඉවත් මේ කාමයෙන් වෙන්නේ තිරිසන් සැපයක් ආමිෂ සැපයක් උටදී හොඳ නිර්ආමිෂ සැපය උටත් එහා තියෙනවා අවේදිත සැපයක් අවේදිත සුඛයක් කිව්වොත් ගෝධනෙක් කියනා මේක গুপ্ত ධර්මයක් කියලා. කරන්න බැරි දෙයක් කියලා. 90 ගාණක් විතර මිනිසු කියන මේක දෙවියන් වහන්සේ අරබලදාර දෙවියන් වහන්සේගේ තීන්දුවක් අපට කරන්න බෑ කියලා. නමුත් සර්වචනන්සේ ඒ කියපු කියම ඒ ගහපු චක්‍ර වලල්ල චක්‍ර වාතේ නැත්නම් සකේ අද අවුරුදු 2600 පිරෙනකොට තාම කරකේ. තාම සුළු පිටක් අදහනවා අපිට මේ අනුසය කෙලෙස් කඩන්න පුළුවන් කඩලා අපිට බුදු වෙන්න පුළුවන් ඉතින් යර සීලේදී හම් වෙන අප්‍රමාදයේ සරමදි සමාධියේදී හම් වෙන අප්‍රමාදයේ සරමදි මතුවෙන මතුවෙන අරමුණක ඇති හැටිය දැකීම කිසියම් ආලවට්ටමක් නැතුව ඕපනං වීමකින් තොරව හුස්ම මතුවෙන මාත් එක්කම හුස්මේ ප්‍රകൃතිය ඒකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා නැත්නම් භාවය කියලා කියනවා භාව ලක්ෂණ කියලා කියනවා. අපිට කවදාකවත් ඒක ඇත්තට දකින්න බෑ. අපි දකින්නේ අපේ සංඥා මඩුල්ලේ අරදී. අපේ රුචි අරුචිකම් යැපෙන සාපි අගියට සන්ග්ලාසස් දාගෙන දෙයක් බලනවා වගේ. අපේ අපිට සොයිල් සයන්ස් උගත්තු ප්‍රොෆෙසර් යාගේ උරුණාන්තම කල්පගේ මාත්‍ය කල්පගේ මාත්‍ය සොයිල් සයන්ස් වලට හොඳම කෙනෙක්. එතන මෙයා හොඳ ගෝලයක සා ෆීල්ඩ් එකට අඳ ගන්න ගිහිල්ලා අන්දාලුයි. එක එක පස්ජාතේ පෙන්න පෙන්න අහනවලු මේ පාඩේ මෙන්ෂන් කලර් chart එකත් එක බලලා මේකේ පාඩම මොකක්ද කියලා. ඉතින් ගෝලයා හොඳට පුළුවන් තරම් බල බල උත්තර දෙනවා කියන කියන එක වලදී. දැන් දන්න හොඳට ගෝලයා ඇත්තටම හරියට බලලා කියන්නේ කියලා. ගෝ වෙලා ගියාට පස්සේ බලනකොට දැනගත්ත කල්පේ මාතේතර සංඝාන්තය දාන්නට තියෙනවා. ඉතින් ගෝලයා කියන එක ඇත්තද? යාට පේන්නේ වැරදි. ඉතින් අපිට සවිස්තර උගන්වන්න කිව්වා. කංගල්ලය සංග්ලාස් දැම්මට පස්සේ ප්‍රകൃතිය පේනවා. ඒ නිසා අපි පුදුමාකාර අවිද්‍යාන්තකාරයක ගත කරන්නේ අපි රජවරු කියලා දැන අපි දන්නවා කියලා දැන මට පුළුවන් කියලා දැන අපි අම්මලාට තාත්තලාට වැඩිය හොඳින් කරනවා කියලා හිතාගෙන මේ තණ්හාමාන දිටි කියන කන්නාඩි දාගත්තට පස්සේ මේ ලෝකේ පේන ඔඩු කුරු වෙනවා. ඉතින් මට හිතෙනවා මේ ਸਰවඥාන්සේ මේ භාගෙට hina වෙලා බලනින්න මේ අන්ධ බාල මෝඩ තකතිරු જાතියේ වැඩි කියලා. ඔක්කොමලා හිතනවා අපි බුදු වෙලා අපිට පුළුවන් කියලා. මොකද සර්වඥයන් දන්නවා තාම හරියට නිසාමිත ප්‍රීතියවත් විඤ්ඤාණ කියන අවේදික සුඛය හිතා ගන්න බෑ. මේ සඳහා ඇති එකම එක ආයුධය අප්‍රමාදයයි. එතෙන් එනකොට සතිය, එතෙන් එනකොට තියෙන මේ අප්‍රමාදය විශිෂ්ට ගණේ අප්‍රමාදයක් වෙනවා. මනුස්ස ඒකට හිතා ගන්න බෑ තාමත් බෑ. දේව වාදීන් හිතා ගන්න. දැන් විද්‍යාව ධන ගගා වනු ගගා කුරකගා ඉතින් යන්න පටන් ගන්න කියනවා විද්‍යාව දැක්කයි කියලා කිව්වනම් ඒක අවිද්‍යාවක් දැකලා ඒගොල්ලෝ මේ හිත අයින් කරලා නාම ධර්ම අයින් කරලා රූපයෙන් විතර පජ වෙන්න උනා අතරම අවුරුදු 200ක් යනකම් අපිත් හිතුවා විද්‍යාව වර්තමත් අදකල පමණින් සියල්ල මවලා දුන්නයි කියලා. දැන් කරලා තියෙන්නේ මොකද්ද මනුස්සයාට මේ පොළොවේ ඉඳ ඉන්න බැරි තරමට පියසනේ කරන්නේ. කෙලෙසුවා පරිසරය දූෂ්‍ය කරා මානසික දූෂ්‍ය කරා වුණු දෙයක් අපේ පිටිපස්සට ගිහිල්ලා තියෙනවා විද්‍යාවට පින් සිද්ධ වෙන්නේ. සර්වචනාසේ පෙන්නපු විද්‍යාත් එක්ක බලනකොට කියන්නේ සුද්ධ අවිද්‍යාව කියන්නේ. භෞතික වාදයකට මනුස්සත්වය ලොමු කරලා ඒකෙන් මහා ජීවිතාන්තපයක් පිටින් හදලා සදාචාරය යට ගියා. නමුත් අප්‍රමාදයේ බලන කෙනාට කවුරු මොනතරම් වැරදි සමීකරණ ටිකේ කටයුතු කරත් ඕන වෙලාවක නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි දෙන්නේ නිවැරදි කරන්න බෑ Tamanට Taman පමණයි. ඉතින් සීල ශික්ෂාවේදී මට කියන්න වෙනවා අපිට පුළුවන් සමූහයක් වශයෙන් සීල් රකින්න. සමාධි ශික්ෂාවට යනකොට තනියක්. විපස්සනා ශික්ෂාවට යනකොට දෙන්නේ ගැන හිතනවා කියන්නේ පසුබෑම. කරන්න කරන්න කරන්න බාධා වෙනවා. එතකොට මම දැන් මෙතන කියන එකම එක උපමානයක් තුළ විතරමයි ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා හුඟ දෙනෙක් කියනවා විපස්සනාව ආගමික නෑ කියලා. සමාජශීලී නෑ කියලා. ඔය කියන ධාර්මිකක් නෑ කියලා කියනවා. මේකට හොඳ ප්‍රකාශයක් කළා තිබුණා නේරුතුමා. අතරේසු වයින් කාලේ තමයි ඉන්දියාවේ ජාතික ජගයට ධර්ම චක්‍රයේදී එතුමා Hindu වාස්තිකේ නෝ පඬිත් පඬිත් කියන එක තමයි කියන්නේ. එයා බුද්ධහම ගැන කතා කරන වෙලාවට කියන මට ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන දේ ඔක්කොටම කරන්න පුළුවන් ද කියන එක නම් සාධාරණව සැකයි මට කියලා. මම ඔක්කොම සිල්ලන්ත කරන්ට සමාධි කරන්ට පචන. මට එකක් කියක හැබැයි කෙරුවොත් හරියනවා කියන එක විතරක් මට කියන්න පුළුවන් තමන් තමන්ට. බැංග රාජ්‍ය තන්ත්‍රක ව්‍යවස්ථාවක් කරන්න. මොකද ඔක්කොටම සිල් ලකින්න බෑ. ඔක්කොටම සමාධිගත වෙන්න. මම කවුරු හරි අදිස්ථාන කරක මට පිළිස නෙවෙයි ඕන කරන්නේ මට දැනගන්න ඕන කියලා කෙරුවොත් නම් හරියනවා කියලා ඒක සාර්ථකයි. ඒ විපස්සනාවට යනකොට තනි ඇලියක්. අංග වේනගේ තනි අංග වාගේ හැම සතෙකුටම දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ විපස්සනා කරන කෙනා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. අනේ තනි අංග වේනගේ තනි අංග වාගේ තනිව හැසිරෙනවා. ඕ ඕන කෙනෙක් යත් එක්ක හද වෙන්න හැදුවට එයාගෙන එව්වට ආහුවක් Taman දැනගන්නවා ඒ තනි අඟ තියෙනකොට තමයි ඉස්සරට යන්න පුළුවන් ඒක හරි අමාරුයි කීපෙදිත් හරි අමාරුයි මේක තේරුම් අරගන්නේ සමහරලාට තර්ක බුද්ධියෙන් අන්වේ ඥාන වලින් තේරුම් ගන්නවා නම් ක්‍රියාවත් කරන්න ගියාම හරි දුර්වලයි ඒ දුර්වලකම එක එක්කෙනෙකුගේ පුද්ගලික දුර්වලකම නෙවෙයි කෙලෙස් වල තියෙන භයානකකම නමුත් විචිත්‍ර වෙන්නේ අපේ ජීවිතය අපේ ගමන යුග පුරුෂයන් බවට අපිපත් වෙන්නේ දුෂ්කර දේකලොත් තමයි. ඒ නිසා මම අද පැවිද්දෙක් විදිහට කතා කරනවා මට අවුරුදු 20ක විතර ඉතිහාසයක් තියන නමුත් මම ඉතාමත්ම අතුලින් ප්‍රකාශ කරනවා මගේ භාවනාව හොඳම කැලේ තිබෙන ගී කාලේ. ඒකට මට හේතුනේ මේ වගේ සාකච්ඡා කරන්න පුළුවන් මඩුල්ලක් හිටපු නිසා. ඇත්තටම කාම ලෝකයේ මේ ඩිග්‍රී ලබන්න PhD ගන්න රස්සාවල් කරන්න සෙල්ලම් ඔක්කොම අපි කරා. එකකින් අප පෙරදුනේ නැහැ අපි දැනගත්ත මේක බොරු මායාවක් බව. simple living high thinking නිතරම හමු වෙලා කතා කරේ මොකද්ද මේ හම්බුනේ අපි පෙර කරපු පිනක තනේ මෙව්වා ඉස්රායිල් ගන්න එපා. අපි යථාර්ථය දකින්න ඕනේ අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙමු. අපි එකිනෙකාට නිහතමානී වෙමු. ලෝකෙදී අපි ඕනේ නාටකයක් නටවට කමන්නේ නැහැ. නමුත් අපි වරින් වර රැස් වෙමු. කල්යාණ මිත්‍ර සංසදේ පවත්වමු. බුදුහාමරගේ බණ නැවත නැවත සාකච්ඡා කරමු. හැකියාවක් වෙලාවට භාවනා කරමු. කරමින් කරමින් කරගෙන යන්න ගියාම මේ විෂම ලෝකේ මෙච්චර කාමයට පහඳින ලෝකේ කාමයෙන් වෙන්වීම සඳහා සමාධියක් ඇති කිරීම සඳහා ඇත්ත ඇති ඇති දෙකම කත කරගත කිරීම සඳහා ගත කරන ජීවිතේ පුදුමාකාර සෙල්ලක්කාරයකම සෙල්ලක්කාර කියන සෙල් පාවිච්චි කරන මම කියන බාල දක්ෂයි කියලා. බාල දක්ෂිකාවක් බාල දක්ෂෙක් වෙනවා එදා. බාල දක්ෂ පොතකෙක් වට අපිපත් වෙනවා. ඒකයි අපිට කරන්න තියෙන දේ. හැබැයි ඒක මේ විපස්සනා වේදි ගන්න අප්‍රමාදී හරියමාවි දන් දෙන්නේ නැති කෙනාට සිල් රකින්න නැති කෙනාට සමාධි ශික්ෂා නැති කෙනාට අමාරුයි. ඒස දන් දෙන්නේ සිල් රකින්නේ සමාධි භාවනා කරන්නේ අර කමිටු කීලට පීන ගැම්ම ගන්නයි. ඒක ගන්නකොට මතක තියාගන්න කැමති උනත් අකමැති උනත් තමන්ගේම රුචිකත්වයට සහ මනාපයට විරුද්ධව යන්න වෙනවා. තමන්ගේම පෞරුෂත්වයට විරුද්ධව යන්න වෙනවා. එහෙම නැත්නම් සෙල්ලක්කාර තීන්දුව ගන්න වෙනවා. අවශ්‍ය දේ කියනවා ජීවිතත් එක්ක සූදු කෙලිද. ජීවිතේ පරදුවට තියලා කරන්නේ. ඒ තරමටම ගැම්මක් කරන් දෙනවා. ඒ තරමටම බුදු බලයක්, ඒ තරමටම ධර්ම බලයක්, ඒ තරමටම සංඝ බලයක්, ඒ තරමටම සීල ශක්තියක් ඇති කරන් දීලා කරන්න බැරි දෙයක් නෑ. ඕන දෙයකට මොන දීමේ ශක්තිය එනකොට තමයි මේ විපස්සනා වල තනි කංග වේනාගේ අංග වගේ මාතංගණන් තනි අක්ෂරාජය වගේ තනිව ඇසෙන්න පටන් අර ගන්නවා. අන්න ඒකට තේරෙනවා මේ ටික තමයි මත්තර පහරෙන මෛත්‍රී බුදු ආමලාවක්. ඕක තමයි අපි මේ වැඩ කරන කරුවච්ච සාසනේ කියන්නේ. ගෞතම සර්වච්ච. ඕකමයි කාශ්‍යප සර්වච්ච සාසනේ කියන්නේ. ඔයිට වැඩි යමක් බුදු ආමරුත් දෙන්නේ නෑ. ගෝධනෙක් හිතාගෙනවා ඒකම ධර්ම මණ්ඩපේදී මෛත්‍රී පුතු ආමරෝ දේශනා කරන ධර්මයට සාදු කියලා අපි තින්වන් ලැබේවා කියලා පූජාවල් කරනවා. එහෙම කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපි වගේ ඉන්න පැවිද්දන්ට හරි කියයි. උඹල බින්කොර පල්ල පුතාල මන් දෙන්නම් නිවන කියලා. ඒගොල්ලෝ පැහැදිලිවම දේශනා මට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් පසුගිය අවුරුදු 20 මේකේ පුදුමාකාර ප්‍රවර්ධනයක් තියෙනවා. සුළු පිරිසක් නමුත් අන්නේ අප්‍රමාද ඉහළම කෙලවරට විශ්වාසය තියාගෙන කරගෙන යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි ඉපදිලා තියෙන්නේ මට වෙන්නේ අන්න ඒක බලාගෙන. ඒක බෑ කියන දේවල් ලක්ෂයක් අපිට තියෙනවා. ඔක්කොම අපේ හිතේ තියෙන කෙලෙස් කෙලින් ගන්න. යම් තැනක අපි අතින් බෑ කියුණා නම් යම් තැනක නෑ කියුණා නම් අපේ ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා කොටුවට බල කැඩෙනවා අපි නිකන් කොටුවට බල නැති සත්තු බවට පත් වෙනවා නැවත නැවත පාවිච්චි කරනකොට කොහොම නියමක් වෙනවා. ගෙට ගිනි ගන්නවා. ඒක කර්තාවක් පාවිච්චි කරන්න එපා නෑ බෑ කියන්නේ. ශක්ති කරගෙන ඉස්සරහට යන එකයි කරන්නේ. කරන්න පටන් අරගත්තොත් මේ ධර්මයේ තියෙන ඒ ධර්මයේ දිනක් කරපුපින් පාරමිතා ශක්ති බුදු බල කියනවා දැන් කියනවා 아무තු වචන විශ්ව ශක්තිය ඔය සේරම වෙයිද අපට ආශිර්වාද කරන්න පටන් අර ගන්නවා ඇකි සංඥාව ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන්නේ කරණීයම් අර්ථ කුසලේන යන්තම් තම් පදං අභිසමිච්ඡ. නම් කෙනෙකුගේ සාන්ත වූ පදයේ අපි සමනය කරන්න ඕනේ නම් අත්ත කුසලයේ කරගන්න. ස්වార్థය කියලා එකක් කියන්නේ ඒ කියන්නේ පළවෙනිම ගුණය තමයි සක්කෝ. සක්කෝ කියන්නේ හැකි සංඥාව තියෙනවා. කවුරු හරි කෙනෙකුට බබාලා ඉන්න බෑ. මට මේ රස්සා නිසා කරන්න බෑ. මම වැඩ කරන දුත් එක්ක ඒ නිසා කරන්න බෑ. මට දුර යන්න තියෙන බෑ කියලා කවුරුත් කියන්නේ යාම තමයි කියන්නේ. ඉතින් බැරි නම් බෑ තමයි. යාට කියන්න තියෙන්නේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ ඒක කියන්නේ බං පුළුවන් කියපන් ඒක ඔය වෙනස් කරන්න කාටද පුළුවන් අපි හිතන තියෙන අනේ අපි ඉතිරි යන ගමනේදී බෑ කියන එකෙක් නොදකින් නොබතන්න දෝ පුළුවන් කියන එක දකින්න ලැබේවා පඬිතෙක්කට ලැබේවා සත්පුරුෂෙක් ලැබේවා සත්පුරුෂයා කවදා මොනම දෙයකටවත් නෑ බෑ දෙක නෑ කිසියම් දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ gati එන්න පටන් අරගත්තාම මම සාමාන්‍යයෙන් කියන්නේ හැම ඉත්‍ත්‍යාවකම පුරුෂයෙක් වඩපත් වෙනවා වගේ. නැනෙවිලි මොනවක් කරන්නේ කඩ ගත්තාම ඉතරහට අභියෝගේ අරගෙන යනවා කොඩියක් ගත්තා වගේ. ඒ නිසා බුදුජානනාංශයේ මේ දෙන දේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. පැවිදි උපවිදි ભેදයක් නැහැ. අරණ්‍ය වාසී ගාම වාසී කිසිම ભેදයක් නැහැ. මේක හරියට තේරුම් ගත්තොත් මේ අප්‍රමාද ධර්මය කිසිසේත්ම දෙපාරක් අත පොළවේ ගහලා දිනුනා කිසිම විදියකට ජීවිතයට බාධා කරන්නේ. විමිලා රජු ඉන්න කාලේ වගේ බවුනේ අහලා තියෙනවා සර්වඥ කරකට කියලා ස්වාමීන් වහන්සේ මේ අපි මේ මේ ලෝකේ වැඩ මේ දාපි දරුවන්නේ වැඩ සවල් පවුල් වල වැඩ ඒ ආර්ථික කාරණා කරන්න ගියාම විතර පරලෝකේ වැඩ කරගෙන යන්න හම්බ වෙනවා. පරලෝකේ වැඩ කරන්න ගියාම ඒවල දොළොල් වලින් රණ්ඩු හරුවල් වෙනවා. ඉතින් ඔබ වහන්සේගේ මේ සර්වඥතාඥාණයට අහුවෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? මේ වැඩයි මේ වැඩයි දෙකම ගලපන්න පුළුවන් ධර්මතාවයක් කියලා. අත්තිබික්ක අත්තිපන්තේ ඒකෝ ධම්මෝ උපවට්ඨෝ ධම්මතික්කය චිත්තති සම්පරායකං සේවත්තෝ යෝචත්තෝ ditth ධම්මකං සේවත්තෝ. අනේ ස්වාමීන් වහන්සේ නැද්ද? එළුව මෙළුව දෙකටම ගලපෙන සංධර්මයක් කියලා. එතකොට පුත්‍රයන් කියනවා අත්ති මහරජා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා අපිට කියලා දෙන්න. මේ එදිනදා වැඩත් කරන ගමන් අපි ආධ්‍යාත්මයත් හදාන්න පුළුවන් එකිනෙකට පරස්පර වෙන්න තූරස්පරස් වෙන්න එකම දාන. බුදුහාමුදුරගෙන අප්‍රමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ උපවත්තෝ සමතික්කය තිත්තති දිට්ඨ ධම්මිකං සේවත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ ඡා. බුදුහාමුදුර හොඳට ආශ්‍රය කරපු බිම්බිසාර රජුන් කියන මහරජා මේ තමගේ රාජකාරී කටයුතු ඔය ගමන්ම කරන ගමන. මේ ආධ්‍යාත්මික ජීවිතේ වඩන්න නම් එකයි තේරුම් ගන්න තියෙන අප්‍රමාණ. නිසා කිසිම භික්ෂුවකට කියන්න බෑ මේ මහානක මේ කටයුතු අරමණම් වලට මට අප්‍රමාදී වඩන්න බෑ. කිසිම දරුවන් ඉන්න අම්මා කෙනෙකුට හෝ අවුල් රකින්න පිය කෙනෙකුට හෝ කාටවත් කියන්න බෑ මට අප්‍රමාදී වඩන්න බෑ කියලා. බෑ කියන මිනිහට බෑමයි. අද බටහිරේට බුද්ධාගම ගියේයි කියලා බැලුවොත් බටහිරට බුද්ධාගම ගියේ ඒ සංකර දියුණු ජීවිතයේදී සතිය වඩන්න පුළුවන් නිසා. හැබැයි ඒකෙන් ලොකු පෙරලියක් වුණා. ඒ මොකද භාවනා ගියන් අතට ගියා. අද සංඝයාට උගන්වන්නට වෙලා තියෙන ගියන්. ඒ වගේම ඔක්කොටම තේරෙන්න පටන් අරගත්ත මේ අප්‍රමාද කියන ධර්මයට බලාධිකාරියක් නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ මම ඔබට අප්‍රමාද දෙන්නේ නැහැ. ඔබට අප්‍රමාද වඩන්න බෑ. කවදාකවත් කිසිම කෙනෙකුගේ බලාධිකාරියක් නැහැ. එහෙනම් අපි නැගෑවිලා ශක්ති ප්‍රමාණය පොතේ දැනුම වශයෙන් සුතමේ ඥානිය හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාවේ වශයෙන් පුළුවන් තරම් මේ අප්‍රමාද කියන තාර්ථකතන තේරුම් ගන්න. තේරුම් ගන්න බලන්න ඕනේ ඒක වඩන්න මොකක්ද කියන බාධා. ඉතින් මම එක නිදර්ශනයක් කියලා ධර්ම දේශනා સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිටු අහලා තියෙනවා ජීවකයා දිසාපාමෝකාචාරින් වහන්සේලාට ගියාට පස්සේ එයාට අනිකුත් ශිල්ප අතර වෛද්‍ය වෘත්තිය තමයි මේක ඉඳපාපක් දකලා තියෙන්නේ හරියම. ඉතින් ආර කරලා තියෙන මුලින්ම පවට ගහ අරගෙන මෙන්න පංචාංග. මෙන්න මල් වලින් ගුණවල. මෙන්න කොළ වලින් ගුණ. මෙන්න පොතු වලින් ගුණ. මෙන්න මුල් වලින් ගුණ කියලා පංචාංග කියලා දෙනවා. පහුවෙන කුප්පමෙණිය ගහ ගන්න. කුප්පමෙණිය ගහේ මෙන්න පංචාංග කියලා. ඊට පස්සේ දවසේ තව ගහගන්න ඉතින් මෙහෙම කරලා කරලා කරලා කරලා ඉතින් අවුරුදු ගාණක් හැම ගහකම තියෙන කිසිම මේ ටිකක් අත නැර බෙහෙත් කොහොම කියලා තියෙනවා. ඉතින් ජීවකයක් මේක කොච්චර ලස්සනට උකාගත්තද කියනවා නිකන් තින්ත පොන කරදාසියද තින්ත බින්දුවක් කඩච්චාම ගාල උරා ගන්න. ඒ වගේ මේ ඔක්කොම උරාගත්තට පස්සේ PhD තීනීස් එකට දීලා තියෙන ඩිසර්ටේෂන් එක මොකද්ද? කැලේට ගිහිල්ලා බෙහෙතට ගන්න නැති ගහක් කියනවනම් අරගෙන ඉන්නේ. එයා දවස් 7ක් කැලේ ඉඳලා ඉල්ල කිව්වලු එකම ගහක්වත් නැහැ මුළු කැලේ බෙහෙත නොගන්න. අන්නේ දිසාකානෝ කාචාරින් වාසේ අර නවක ජීවිකර කියලා දුන්නා වගේ තමයි බුදුහාමුදුරු ඉස්ලාම සියලු සත්ත්ව ගන්ධ රස මොකක්වත් නැතර කියලා ආනාපානෙ විතරක්ම බලලා ආනාපානයේ තියෙන පටවියාපෝ තේජෝ ආදී හතර මහ භූතයන් දැකලා ආනාපානයේ අණුව හිතට පහළ වෙන රාග ద్వේෂ මොහ නැත්තම් මේ විවිධ ආවේග සමාහලාට ප්‍රීති සුඛ ආදී දේවල් හොඳට බලලා ඒක පැත්තකින් කියන්නේ ඊට පස්සේ ධක්මනට බහැලා ධක්මනේ පියවර තබනකොට ඒකේ කොහොමද පට වියාපෝ තීජෝ ගති පහළ වෙන්නේ කොහොමද ඒකට ප්‍රියමනාප හේතු සුඛ ශාපගති පහළ තමයි පායලා කම්මැලිවක් පායින් ආයකත් බලලා එකක් පැති ඉතින් එදිනදා වැඩ කරනකොටත් වන්න පොල් ගන්නකොට කොහොමද සතිය පැතිගිලි කරනකොට කොහොමද සතිය යනකොට කොහොමද එනකොට සතිය කියලා බලලා පුරුදු කරලා ඇහුවොත් එහෙම සතිය පිහිටවන්න බැරි තරක් තියෙනවා කවදා හෝ කියාවි මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් සත්‍ය පිටන්න බෑ කියලා. පටන් ගන්න එක නහනේ අනේ කොහොමද භාවනා කරන්නේ කොහොමද සත්‍ය පිටන්නේ කියලා පිවිසුමක් නැති තරමට මේක ව්‍යාකූලයි. පිවිසලා බැලුවට පස්සේ මේක වැඩ ගන්න බැරි චිත්තක්ෂණයක්. අනේ එදාට මේ මනසට යෝගාවචරය කියන්නේ. අනේ මනසට භ්‍රමචාරී ජීවිත ගත කරන්නේ. යතිවරයයි කියලා කියන්නේ. තපසයි කියලා කියන්නේ. නිසා බෑ කියලා පටන් අරගත්ත කමන්නේ. කරගෙන කරගෙන යනකොට මේක මුළු ජීවිතේ සිපයලා ගන්න. මුළු ජීවිතත් එක්කම ආලිංගනයක් කරනවා. ඒකල බලනවා මොන දේ කරනකොටද අපිට දැනගන්න බැරි. අනේ එදාට තේරෙනවා මේ ආකාරයට ධර්ම රසය උකහා ගන්න පටන් අරගත්තොත් කරන කින සෑම කටයුත්තකදීම අපි සාරවත්යන් වහන්සේගේ සිවුරේ හැවෙන්නේ ඉන්නවා. සම්පූර්ණ ධර්මාරසාවක් අපිට හම්බ වෙනවා. රාහුල කුමාරෝ ගිහිල්ලා සිවුර කොනින් අල්ලගෙන මහාන මට මේ හිවණක් හැපයි කියලා කිව්වලු රහත් අවුරුදු කටේ කිරිසොඳ නැතුව යයි. ඒක නම් කියර ලේනෑකමට. අපිට ලේනෑකමක් නමුත් ඕනෑකම තියෙනවා. ඕනෑකම තියෙන විදිහට මේ නැති බැරි කියන කට්ටිය පැත්තක දාලා හැකි සංඥාවකින් මේ වැඩ කරන්න පටන් අරගත්තොත් විචිත්‍රම දේ තමයි මේ දහසකුත් සුමේ කටයුතු කරන ගමන් ශක්ති ප්‍රමාණෙන් අප්‍රමාණ වෙලා කටයුතු කරනකොට අදට වැඩිය හෙට එකට වැඩි අනිත් මේක වැඩෙනවා නම් ඊට වැඩි එක උනන්දු කරවන්න යන්න එපා ටික ටික ටික ටික වැඩෙන්න ඇරියොත් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් කවදා හරි නිවන් දැකලා මිසක් මේක කවදාකවත් නතර වෙන්නේ කොහේ හිටියත් අපේ ඉන්නේ අපේ සැබෑ නිවස කරා ආපහු යන ගමනේ. පාදක තියෙනකොට තමයි අපිට විචිතතාවය හම් වෙන්නේ. හැම වෙලාවකදී වෙන මොනවාක්වත් හිතන්න එපා. අපිට බුදුන්ගේ සරණ තියෙනවා. අපිට ධර්මයේ ධර්ම කියනවා සංඝයාගේ ධර්ම කියනවා මගේ සීලය කියනවා මම මේ යන්නේ ලාභ සත්කාර සම්මාන කිලෝක සඳහා ගමනක් නෙවෙයි නිරාමිෂ ගමන අපි අවුරුදු 2600ක් පැරණි ආචාර්ය પરම්පරාවකින් ගවතින දෙයක් ඒ හොඳම ශ්‍රේෂ්ඨ ආචාර්ය කවදාකවත් අඳහැ බැවෙන්නේ කවදාකවත් නෑ බෑ කිව්වේ නෑ ඒ වගේම කිසිම වෙහසක් නැතුව අපිට කියලා දීලා තියෙන නිසා ඒ වටිනා දායකයක් අපිට හම්බෙලා තියෙන්නේ අපිට තියෙන්නේ ඒකට සමාදන් වෙන එකයි ඒකට හැකි සංඥාව ඇති කරන ඉදිරියට යන එකයි. අන්නේ ගියාට පස්සේ මේ ඥාය බැකෙන් දෙක නැති වුණාට පස්සේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක තමයි මිනිස්සයයි කියලා කියන්නේ. අනිකුත් තිරසන් තත්ත්වෙත් එක කාලා බීලා බුදියාගෙන ඉන්න එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් කලබල කරන්න යන්නත් එපා, බැලියත් ගන්න බෑ. පුළුවන් කෙනා මේ ඉදිරියට යන්න ගියොත් අනේ මේ මනුස්සයාගේ පපු කැනැත්තේ තමයි සාසනේ තියෙන්නේ. ඊයේ රකින්න මිනිහගේ සමාජය රකින්න මිනිහගේ ප්‍රඥාව රකින්න කෙනා. ඒ වගේ දරුවන් නිලියයිවත් බෙර ගහන ගෙඩි දාන කොට දාන තැන්වලවත් නෙවෙයි. ඒ වගේ තියෙන ඇත්තටම මේ මේ අප්‍රමාදයේ වෙන දින කරදර ටික. ආධුනිකයන් ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මෙච්චර ආයාසයෙන් අපේ ගුරු પરම්පරාවක් අපට මේ දායක කරනද මේ ධර්මයේ පුළුවන් තරම් පෝෂණය කරන්න ඕනේ. පෝෂණය කරලා ඒකෙන් අපි අභ්‍යන්තර සාධනයක් හදාගෙන බාහිර සාධනට දෙන්න තියෙන ආදර්ශයක් දීලා මේක නිමි પરම්පරාවක් වෙන දෙන්න. නැවතීමේ ලකුණ කියන්න එපා. අපේ ජීවිතයේ සාසනට පූජා වේවා. අපිට ගත කරන සෑම චිත්තක්ෂණයකම මේ සතිය ළඟ සිටීවා කායික වාචික මානසික මොන ක්‍රියාවක් කරන්න ගියත් වෙනදට වඩා එළඹ සිටි සියෙන් මේක කිරීමෙන් මේ මානව මනස කොහොමද වැඩ කරන්නේ කියලා මට හම්බෙච්ච කොටහ තුලින් මට හම්බෙච්ච මනස තුලින් මම තේරුම් ගත්තොත් අපිට කවදා හෝ මේ ඉස්සරහින් හැම කෙනෙක්ම ඇයි මෙහෙම කරන්නේ ඇයි මෙහෙම හිතන්නේ කියලා හිතා ගන්න පුළුවන්. එදාට අභිජල කවදාකවත් සීමාවක් වෙන්නේ නැහැ. වටහා ගැනීමේ දෝෂයක් වෙන්නේ නැහැ. හරියට ලුණු ඇටයක් අරගෙන ඉවරලා මහමුදට දැම්මා වාගේ ගංගාවක් ගිහිල්ලා මොහොතට බහගත්තා වාගේ ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි වැලි තලාවකට වැලි ඇටයක් දැම්මා වගේ අපි මහානවයන් අතර තවත් කෙනෙක් පාඩපත් වෙයි. කිසිසේත්ම කැපිපෙන්න උත්සාහ කරන්නේ. අන්නේ ඒ தත්ත්වයට යන්න අපි මේ ගත කරපු දවස් ටිකේ රැස් කරගන්න ලද පින් ඒකාන්ත හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව